ගෞරවනීය අරු ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඒ අතර වාරේ වෙන කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා අවස්ථානුකූලව අවස්ථාව ගන්න කියලා කරුණාවෙන් ආරාධනාව කරමි මම අලාවක මාතේ ඉල්ලා සිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ පින් දීමේ පින් දීමේදී හා ගැනීමේදී එය සිදුවන්නේ ශක්ති විශේෂයක් හැටියටද පින් දෙන අයගේ සියලුම පින් ලබා පින් දෙන අයගේ සියලුම පින් ලබන්නාට දිය හැකියි. කරුණාකර පහදා දෙන්න. මොකද නිකන් සාමාන්‍ය විස බීජ තියෙන සරි මේ මේ වාතේ කොයි කෙනා ගන්නවද කොයි කෙනා නැද්ද කියලා ප්‍රශ්න වගේ තමයි. විස බීජ තියෙන හැම වෙලාවෙම තේත පාන් වලට විස බීජ අල්ලනවා. වෙලිච්ච පාන් වලට අල්ලන්නේ නැහැ. ඒ වගේ අපිට විස බීජ ස්වභාවයට දාන්නත් පුළුවන් ස්වභාවයෙන් ගන්නත් පුළුවන්. ඉතින් ඒවා තමයි බීජ වශයෙන් කියනවා විස බීජ වලට. ඒකේ පොසිටිව් පැත්ත කියලා හිතාගන්න මේ පින් කියන එක. ඕන තරම් මේ පූල් එකට දැම්මයි කියලා වැඩි වෙන්නෙත් නැහැ. ඕන වෙලාවක ගන්න පුළුවන් තමන්ගේ හිත මෙලෙක් නම්. ඒ නිසා එක්කෙනෙක්ගෙන් එක්කෙනෙකුට මාරු වෙන එකත් ඇති. නමුත් ඊට වඩා හුඟක් වෙනස් ක්‍රම වලට ඒක සිද්ධ වෙනවා. ඒ නිසා ඒකෙදී මේ පෞද්ගලිකත්වයේ සලකන්නේ නැතුව කරනවා නම් තමයි පින ගොඩක් වැඩි වෙන්නේ. ශිර දෙනාටම ඒක නිකන් මේ ඇඟවීම සඳහා කියනවා පිනක් කරලා මේ මගේ කෙනාටම අසවලාටම පින් දෙනවා කියලා කියන එක නීච ක්‍රියාවක් කියලා. මධ්‍යස්ථ ක්‍රියාව තමයි මේ සීල සත්‍යන පින් අජීවා කියන්නේ. උත්කෘෂ්ඨ ක්‍රියාව තමයි දන් දෙන්නටත් දන් ලබන්නටත් සියලු ලෝක වාසීන්ටත් නිවන් පිණිස වේවා කියලා පින් කරනවා. ඉතින් ඒකෙත් අපි හුඟක් වෙලාවට අර මේ පින එක්කෙනෙකුට යොමු කරලා කරන එක තමයි සාමාන්‍යයෙන් හුඟක් හිත ගන්න විදිහට කියලා තියෙන්නේ. ඒවා පාරමිතා ශීර්ෂයට වැටෙන්නේ නැහැ. ඒවා නිකන් මේ මේ හඳුන කෙනෙකුට තමන් යමක් දුන්නට ඒකට දානයක් කියන්නේ නැහැ. තමන්ගේ දරුවට තමන් පොතක් කරන් දුන්නට ඒකට දානයක් කියන්නේ නැහැ. ඒක යුතුයකමක්. එහෙම නැත්නම් ඔක්කොම ඉන්න ළමයින්ට පොත් තරම් දෙනවා නම් ලෝකේ ඉන්න ඒක දානයක් වෙනවා. අන්න ඒ වගේ මේ පාරමිතා ශීර්ෂයට වැටෙන්න නම් කිසි කෙනෙකුට එල්ල කරන්නේ නැතුව සියලු සත්‍යයන් විසෙයි දෙන්නටත් ගන්නටත් සියලු ලෝකවාසීන්ටත් පිණිස පින් කිරීමයි තියෙන්නේ. ඒ අනුව මේ මේක අහලා තියෙන අර පළවෙනි එක්කෙනෙක්ගෙන් එක්කෙනෙකුට දෙන එක ඒකත් පිනක් තමයි. නමුත් ඒක මේ නීච කුසල් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා එහෙමත් කියලා කියනවා ඒ කෙනාටත් ලැබිලා ගන්න කැමැති අනිත් සීල දෙනාටමත් වේවා කියලා අපි තා ටිකක් දොර කවුළු විවෘත කරනවා. ඒ වගේම මටත් ඒකෙමින් වේවා කියලා තමනුත් ඒක අනුමෝදන් වෙනවනම් ඒක මේ සීල ලෝක වාසීන්ටත් දෙන්නටත් ගන්නටත් සීල දෙනාටම ඒ සඳහා ගොඩක් දේවල් දෙන්න ඕනේ. නිකන් බොන වතුර වීදුරක් දුන්නත් ඇති. මෛත්‍රී කියන එක වචනයකුත් ඇති. මොකද ශේෂ්ත්‍රේ පුළුල් නිසා ඒ නිසා හැම කරන පිනක්ම පාරමිතා ශීර්ෂයෙන් කරන්න නම් කාටවත් එල්ල කරලා කරුවට ප්‍රස්තුත කරාට කමන්නේ හැබැයි ඒක කාටවත් බෙදේ යන විදියට කරන එක තමයි හොඳම වැඩේ එතකොට පුද්ගලික ගණදෙනු සිද්ධ වෙනවා ඒ මාධ්‍ය හරහා ඔක්කොටම ගණදෙනුවා සිද්ධ වෙන්න තමයි කරන්නේ ගරු ස්වාමීන් වහන්සේ විභව තණ්හාව වැඩියෙන් තියෙන කෙනෙකුට ඒ සමග හටගන්නා ද්වේෂය අඩු කර ගැනීමට තියෙන ප්‍රැක්ටිකල් උපදෙස් මොනවාද? කරුණාවෙන් පහදා දෙන්න. අඳුරගන්න එක. මම මේ වැඩ කරන්නේ හැමම දේවල් අපි කරන්නේ මේ යුතුයකම් කියලා තද ද්වේෂයකින්. දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරන්න ඕන කියලා ඒක නිකන් මේ තමන්ම පටවගෙන ඊට පස්සේ දරුවා දඩමීම කරගෙන ඩියුටිස් කරගන්නවා. ඒ පොලියන්න පොතේ තියලා තියෙන පොලියන්නගේ පුංචම්ම මේ යාව ගෙන්න ගත්තට පස්සේ පොලියන්න ඇවිල්ලා හක් කරලා කිස් කරනවා. ඒ කියනවා පැත්තකට එන්නේ ඕනේ නැහැ කියලා. ඊට පස්සේ මේ ඊට වැඩ ගන්න කෙල්ලද කොහොමද ඇහුණා ඇයිනොන මහත්තයා එහෙම කරන්නේ පොඩි දරුවෙක් නෑ එයා ගෙන්න ගත්තේ මම ඩියුටි එකට අනුකම්පාවයි චේතනෙයි ඉතින් ඒක ඒ වගේ අපි හුඟක් වැඩ කරන්නේ දඩමීම කරගන්න යාට ඒ කිරුවේ නැත්තම් හොඳ නැති වෙනවා කියලා ඒ තත්ත ද්වේෂයෙන් වැඩේ යන්නේ ඒක මුලත් කැතයි මැදත් කැතයි අගත් කැතයි ඉතින් ඒ නිසා හුඟක් කරලාට තමයි බලන්නේ ප්‍රයෝජනෙ සලකන වැඩේ වෙන්නේ ඒකට භවතන් අවිවදන වෙනවා අඩුයි friend in need friend indeed කියලා කියනවා. අවශ්‍යතාවය කවුරු හරි ආවා පුළුවන් දේ කරුවා ඉවරයි. එහෙනම් මෙයාට කරන්න ඕනේ කියලා කවුරු හරි බාරගත්තා නම් ඒකෙන් ඉතින් අර එපා ආයෙත් හොදි බෙතන කතාව තමයි තියෙන්නේ. ඒකේ ලබන කෙනාටත් තේරෙනවා මේක කිසිම හාට් එක නැහැ කියලා. හැඟීමකින් නෙවෙයි කරන්නේ කරනවා. ඉතින් ඒකෙදි හරි හතරස්සේ වැඩ. ඒක තමයි ওই પરම්පරාවට යන වැඩ. නැත්නම් ගුරුකුල වලින් යන වැඩ. ඉතින් මේ වෙලාවට හම්බෙලා අපි මේ අවශ්‍යතාවය අනුව කරන ප්‍රයෝජන සලකලා කරන දේවල් හුඟක් අඩුයි. ඒ නිසා තමන් කවුණක් හරි වැඩක් කරනකොට ඒකට එන මොටිවේෂන් එකක් එනවනේ. මේ මොටිවේෂන් එක බලන්න මේ බැඳීම නිසා නම් මම මේක කරන්නේ. ඒක මේ ඉසර දෙයක්. ඒක ඒක බරක්. ඒක ඉතින් විභව තණ්හාව තමයි වැඩ කරන්නේ. ඉතින් ඒක ඉවරණයි කියලා ජොබ් සැටිස්ෆැක්ෂන් එකක් එන්නේ නැහැ. මල වාන්තු මල වාතේ වැඩ ඉවර කරපුවා කියන එක විතරයි තියෙන්නේ. එමනේ කවුරු අවශ්‍යතාවයට වැඩේ කරනකොට ආරාධනාවට වැඩේ කරනකොට මේ මනුස්සයා ඒ වෙලාවට මතුණා ආරාධනා මතුණා වැඩේ කරා ඉවරයි. ඒක හරි අමාරුයි මේ යුතුයකම් ගොඩාක් තියෙදි মালටි ටාස්කින් කියන වෙලාවක ඔය විභව තණ්හාවෙන් ගැලවිලා කටයුතු කරන්න মালටි ටාස්කින් කියන වචනේම විභව තණ්හාව. ඒ තමන් මේ අහා කියන කුණු කන්දල් ඔඩුවට පටලවාගෙන ඊට පස්සේ කරගන්නත් බැරුව ඉතින් අහසටත් බයිනවා ආණ්ඩුවටත් බයිනවා බොස්ටත් බයිනවා ගෙදර මිනිස්සුත් එක්කත් කණ්ඩු. ඒ ඒ মালටි ටාස්කින් කියලා කියන්නේම බැරි බර. ඊට පස්සේ මේ මනුස්සයාගේ ජීවිතෙත් අපලවිෂ කරපු උක්දණ්ඩක් වගේ තමයි ඩ්‍රයි. ගණ්ඩ දෙයක් නැහැ. කිසි කෙනෙකුට ඒ ජීවිතය බලලා ගන්න ආදර්ශයක්වත් නැහැ. ඇත්තටම ජීවත් වෙනවත් නෙමේ වරපතල වැඩ ඇති සිර දඬුවම් පිඳිනවා වගේ. মালටි ටාස්කිනේ ඕන එකක් කරත හැකි. මේ අවශ්‍යතාවය වෙනුවට කටයුතු කරන්න කියන එකට মালටි ටාස්කින් කියන්නේ නැහැ. වැරයිටිල් එන්ටර්ටේන්මන්ට් කියලා කියන්නේ. එන ඕන එකක් කරනවා. කිසි දෙයකට බැඳිලා නැහැ කිසි දෙයකින් සතුටට ගන්නෙත් නැහැ කිසි දෙයක් පෙරදුනා කියලා පටලවා ගන්නෙත් නැහැ හැබැයි එන ඕන දෙයකට ලෑස්ති ඒක තමයි බුදුජානක කියන්නේ වඩා ගන්නයි කියලා හැම හැකියාවක්ම තියාගන්න හැබැයි කිසි කයක් පෙන්වන්න යන්න එපා ඒ වගේම මම මේ කිරුවේ නැහැ කියලා යමක් Tamange වෙන්න ඕන නම් Taman දාසෙක් වාලෙක් බද්බලෙක් ඉවෙනේ මට ඕන නම් මම කරනවා නැත්තම් නිකන් ඉන්නවා කියනවනේ වැසිකිලි සුද්ධ කරත් කාන සුද්ධ කරත් ඒ වගේ රජෙක් වගේ වැඩ කරනවා. ඉතින් ඒක දැන් අද අපිට හරි අමාරු අඩුයි මේ වගේ ප්‍රධාන මේ නගරවල ජීවත් වෙනකොට ඒගොම ලොකු පද්ධති වල ජීවත් වෙනකොට මනුස්සයා නිකම්ම නිකන් කොප්පිල් එකේ කොග් එකක් විතරයි. මැෂින් එක කරගෙනට ඔය කොග් එක අදින එකයි තියෙන්නේ නැත්නම් කොග් එක කඩලා යනවා. එදින් ගියාට පස්සේ හරි ඩ්‍රයි. ඉතින් මේ මනුස්සයෝ ඒ ජීවිත දිහා බලනකොට අර බැටරි සිස්ටම් එක හදන කුකුල් කූඩු ඇතුළේ කුකුල් පැටියෙක් වගේ තමයි. දවස් 45ට කන්න දෙනවා කාලේ ඔනසුනේ මරනවා ඊගාට ඊගා බැච් එක දානවා කණ්ඩක් දෙනවා ගොණ්ඩක් දෙනවා කක්ක කරන්නක් තියෙනවා හැබැයි වටපිට යන්න බෑ කුකුලගේ සයිස් එකට තමයි කෝඩුව තියෙන්නේ මේ වගේ රටක හැදෙනවා කියන්නේ බැටරි සිස්ටම් එකට හදන කුකුල් පැටව වගේ ඒකත් අර බ්‍රොයිලර් ටයිප් එක පිටරට හදන එක නෙවෙයි බ්‍රොයිලර් ටයිප් එක හැදුවා ඒ මාස්තුන් ගියා කැපුවා ඊගා සිත් එක ආවා කැපුවා ඉතින් ඕක තමයි ඔය අන්තිමට ඕක නැසෙච්ච ලයිෆ් එකට යන්නේ එතන තමයි ඉතින් හරක ඒක fully organized. අනෙක් පැත්ත fully disorganized. එනිසා ජපන කියලා තිනවා they should have a certain amount of loveliness in the life otherwise no life කියලා. පොඩි mistakes ටිකක් තියෙනවා. පොඩි අත්තරදි ටිකක් තියෙනවා. ඒක තමයි මනුස්සකම තියෙන්නේ. ඉතින් මේ විභව තණ්හාවෙන් වැඩ කරනකොට ගොඩාක් වැඩ කරනවා. හැම ඩියුටි එකම සම්පූර්ණ වෙලා හැබැයි Tamanne කිසිම සැටිස්ෆැක්ෂන් එකක් නැහැ. ඔක්කොම කවුරු හරි ගන් පොයින්ට් එකේ තියාන වැඩ කරනවා. ඒ වෙනුවට මානව දායම් වැඩ කරන මනුස්සයර කිසි කෙනෙක් නෑ ජෙන්ඩර් එක හදන්න. ඉදිරිපත් වෙන දේ කරනවා. කිරුවේ නෑ කියලා කනගාටුකුත් නෑ, කිරුවයි කියලා අටලු ආඩම්බරයකුත් නෑ. මේ ජීවත් වෙන මේ අපේ එකිනෙකා අදා වේදා ගන්න ඕනේ කියන කතාව. ඒ නිසා මේ ඒ විභව තණ්හාව ඩෙත් ඉන්ස්ටින්ක් කියලා තමයි ඒක වෙස්ටර්න් සයිකොලොජි එකේ පෙන්ලා තියෙන එක අඳුනාගත්තොත් අපි වැඩක් කරන්න එන අර්ජ් එක බලන්න. මොටිවේෂන් එක. පොලිෂන් එක. විල් එක. ඒක හොබි එකක්ද? එහෙම නැත්නම් ටාස්ක් ෆෝස් එකක්ද? නැත්නම් කාගාරි කමාන්ඩ් එකක්ද? නැත්නම් තමන් විසින් හදාගත්ත කමාන්ඩ් එකක්ද? මේ හැම එකකදීම තියෙන දාශභාවය. හරි අප්සෙට් එකක් තුනයි කාර්ය ජොබ් එකක් කරනවා කියන්නේ. ධම්මික හඳු පටන් ගන්නකොට කිව්වා ජොබ් එකක් කරන්න යන්න එපා. ජොබ් එක නැති ඉන්න බෑනේ ඉතින් සල්ලි නැහනේ. ඉතින් ඒ වුණාට කිව්වා කරන්න ගිය ගමන් එකක් කිව්වම බාරේ උගක් දක්ෂ වෙයි. ඊට පස්සේ ඇඩික් වෙනවා ජොබ් එකට. වර්ක් හොලික් වෙනවා. අනිත් එක මේ මාව සාමාන්‍යයෙන් යට කරලා තියන්න පුළුවන් මිනිහෙක්. ගිය ගමන් කොතන හරි මොනවාරි රැකට් එකක් ගහවම උඩට යනවා. තන්නේ මැකෙවිලි. කොහෙ ගියත් එච්චරයි. ඒ නිසා ඒතරන ජොබ් එකට ගියාට පස්සේ හරිම අමාරු දෙයක් තමයි මට මේ ෂෙඩියුල් එකට වැඩ කරන එක. නැත්නම් කාට හරි කවුරු ට්‍රේන් කරනක මට බෑ. මට ඕනේ මට තේරෙන්නේ නැහැ මං කියන්නේ වැඩේ තියෙනවා මට තේරෙනවා මං කරනවා. ඒක නිසා මේ මං පැහැදිලිව මේ නිසා පුද්ගලිකව හිතලම ගාන්මන්ට් ඩිපාර්ට්මන්ට් එකට ගියේ නැහැ. ප්‍රයිවට් සෙක්ටර් එකට ගියා. ඒතර මට වඩා ඉඩ තියෙනවා. මොකද අත තිබ්බට පස්සේ මාව සූප්පු කරන්න පුළුවන් නම් සූප්පු කරනවා මගේ මැනේජින් ඩිරෙක්ටර්. ඒ තරම්ම වැඩ. ඉතින් වරින් වර ඇවිල්ලා මගේ දිහා බලන ඉඳලා මේසෙ හරස් කරන්න නැතුව කෙලිම හතරස්ස තියන්න බැරිද කියලා අහනවා. මම කරුණාකරලා මගේ වැන්ඩෝ නම් ඵලයන්. මේ තමයි මගේ වැඩ. ඉතින් හරි බයයි අද තියන්නත් මොකද ඒ මගේ මේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි. හැබැයි ඌට ඕන තාලට වැඩ යන්නේ. ඉතින් ඒක නිසා මම හරිම අන්සෝෂල් මිනිහෙක්. මොනම සිස්ටම් එකකටත් මාව ෆිට කරනවා. මට ලොකු සාන්ති කියපු වචෙන් තමයි මට හරියට සතුටු හිතුනේ. සාසනයක් නොතිබුණා නම් අපි වගේ මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා. මහානක මැර වෙන මොන ජොබ් එකේ කරන්න ගියත් මම අලුගෝසුවක් වෙනවා. විපස්සනා වල මොන දේ කරන්න ගියත් fully utter mistake එකක් utter failure එකක්. ඉතින් මේ වගේ දෙයක් නොතිබුණා නම් මහානකමක් නොතිබුණා නම් විපස්සනාවක් නොතිබුණා මම කෝට ප්ලග් කරන්න පුළුවන් මිනිහෙක්ද කියලා මට හිතාගන්න බැහැ. ෆිට වෙන්නේම නැහැ. ඒ දවස්වල තිබුණා අගේ විභව තණ්හාවට හොඳට තේරිලා තිබුණා. අධ්‍යාපනයත් එක්ක බුදුම තරහක් තියෙනවා මයිට් එක. ඕගනයිසේෂන් සිස්ටම්ස් එක්ක බුදුම තරහක් තියෙනවා. ඒවත් එක්ක මට පේන්නේ මගේ ජීවිතේ සාරේ උරා ගන්න මගේ ජීවිතේ ජීවත් කරවන්න පුළුවන් ගතිය උරා ගන්න මාරයෝ. ගූවල්ලෝ. මම මේකට යට වෙන්න කැමති නැහැ කියලා. ඒක පැත්තෙන් කියනවා නෑ මුන්ගේ පදේ ගහලා මුන්ට ගහන්නත් ඕනේ මේකෙම කියලා. ඒ උන් ගහන ආපුදෙම ගහලා ගහන්නත් ඕනේ කියලා. ඒ පැවිදි වුණාට පස්සේ තමයි මෙහෙට මෙට අයින් වෙන පස්සේ ඕකත් එක්ක රණ්ඩු කරන් ගන්න හොඳ නෑ. උඟ දෙනකොට ඒකේ සේවයක් වෙනවා. මම මොකටද ඔකට ගැටෙන්නේ? මේ පද්ධතිය කැමති කෙනෙක් ගියාවයි. බුදුහාමුදුරුවෝ අපි කියලා තියෙනවා. කුරුල්ලෙක් අහසට පයින්නේ තටු දෙක දිග හැරෙන වගේද වගේ උඹත් පාත්‍රය ගන්නේ චූර ගන්නේ ඵලයන්. දුජනසිකයතුනේ කැලේ ලාතන උලාකන මෝපොව්වෙක් ලාතන කියන තැන අනුව යන්න ASCII කැලේට නොබැදී ඉන්න ASCII පැවිද්දත් මොන දෙයකටත් බැඳෙන්න එපා මොකද හැම කෙනාම ඒ ආයතන පද්ධතිය හදාගන්න. ඒ පද්ධතිය හදාගත්තට පස්සේ ඒකට වැඩ කරන එක තනිකර විභව ගන්න වෙන්නේ කිසිම ආශාවකටවත් සතුටකින්වත් කරන එක නෙවෙයි බදගත්ත පෙරේ ගන්න එක. ඒක බුදුජානනාංශ කියන්නේ දායකමක් කියලා. ඒක ඔය ධානිය ගෝපාල සූත්‍රයේ බොහොම ලස්සනට ධානිය ගෝපාලත් එක්ක ලස්සන මේ හොට්ලයින් එකේ කමියුනිකේෂන් එකක් කරනවා. අනේකදී ලස්සන කියනවා මම කිසි කෙනෙකුගේ බැලේක් නෙවෙයි කැමති තැනට ගිහිල්ලා හිඟා කාලා ජීවත් වෙන්නේ ලාතන ඔයා විදිහට කන මෝපොව්වෙක් වගේ මම ජීවත් වෙනවා කියන්නේ. ධානිය ගෝපාල කියන්නේ fully organized family life එකක් ගත කරන කෙනෙක්. හැබැයි ධනී ගෝපාල මං කියන්නේ විභව දන්නාවෙන් කටයුතු කරන්න කියලා මිනිහා බොහොම සුභායක ජීවිතයක් ගත කරන්නේ. නමුත් මේ නගරවල පෙන්වන්න හදන ඔය ඇඩ්වර්ටයිස් වලින් පෙන්වන්න හදන ජීවිතේ තන්නේ කර විභව දන්නාවක් තියෙනවා. අල්ලපු ගෙදෙට්ට පේන්න කරනවා මිසක් ආ. තන්නේ කර තියෙන්නේ අල්ලපු ගෙදෙට්ට පේන්න කරන එක මිසක් ඒ මිනිස්සු විඳින සැපයක් නැහැ. ඉතින් ඒක තියා බලනකොට මට එන ඇත්තටම දන්නේ නැහැ. මේ මිනිස්සු දන්නේ නැහැ මේ වර්තමාන මොහොතේ ජීවත් වෙනවා කියන එක. එහෙම නැත්නම් මේ කන්ටෙන්ට්මන්ට් එක කියන එක දන්නේ නැහැ. isolation solitude කියන එක දන්නේ නැහැ. peace of mind නැහැ. නිරාමිෂ සුඛය අඳුරන්නේ නැහැ. ඉතින් ඒකට ඒකාන්තෙම තියෙන්නේ කවුරු හරි හදපු agenda එකට වැඩ කරන එක තමයි. කරුණා කරලා ඔය හැව ගලවලා දාන්න. කලදාල මේ ජීවිතේ ජීවත් වෙන්න ආරින්න. ජීවත් වෙන්න ආරනකොට අපි කාගවත් agenda එකට වැඩ කරන දන්නවා. agenda එකට වැඩ කරන බව දන්නවා. හැබැයි ඒක නම්බුවට ගන්නෑ. අපි අර අරයාගේ මේ කතාවට තමයි වැඩ කරන්නේ දන්නවා ඉතින් මේ. පන්නාට මේලෝ වෙනවා මිනා ඉන්නවා මිසක්කා කියලා පුළුවන් තරම් බලන්න සොලිටියුඩ් එකට යනවා. මාත් එක්ක මම. අපිත් එක්ක අපි නෙවෙයි. ඒ වගේම මට එකම දෙයයි ඕන කරලා තියෙන්නේ මගේ කන්ටෙන්ට්මන්ට් එක. මගේ peace of mind. නිසද්ද පැත්තකටලා ඉන්න එක. ඉතින් ඒක බෑ ඔය විභව තණ්හාව තියෙන එකනට ඒ තනි වෙනකොට බයයි. ගෲප් එක නැති වෙනකොට බයයි. ඉතින් යාට විවේකයක් නෙවෙයි හම්බ වෙන්නේ ඒ වෙලාවට තනිකම් බාල දෝෂයක් එනවා. එහෙම නැත්නම් කන්ටේන්මන්ට් එකක් නෙවෙයි එන්නේ කොන් වෙච්ච ගතියක් දැනෙනවා. peace of mind යාට නෑ. යාට තියෙන්නේ මේ effluence දේවල් වැඩිකම ඒ කොටින් මාත් ඉන්නකොට තමයි effluence ආ කියලා රෝගයක් තියෙනවා කියන්නේ. ඒකට කියන්නේ effluence ආව. influenza වගේ රෝගයක් තියෙනවා. ඒගොල්ලන්ට අර පැත්ත අල්ලන්න බෑ. විපහතන්න නැති ජීවිතයක් කිව්වහම කිසි ඒම් එකක් නැති නිකන් රුවලක් නැති හබලක් නැති අවරපෙත්තක් නැති ඔරුවක් වතුරේ ගහගෙන යනවා වගේ තමයි විපහතන්න නැති ජීවිතේ මම හිතනවා මම නරක තැන මේවා කියවන්නේ කියලා. ඕගොල්ලෝ ඒක අන්ට ගෙදර ගිහිල්ලා අලිය අවුලක් ඇති කරගන්න. සම්මන්ත්‍රණය හිතෙන් දෙන්නක නාමයක් කියන්නේ තමන්ගේ හිතෙන් එජෙන්ඩාවක්වත් නැහැ. තමන්ගේ හිතෙන් එජෙන්ඩාවක් කියලා කියන කාම තණ්හාව. විභව තණ්හා දෙන්නේ අනුන්ගේ එජෙන්ඩාවකට වැඩ කරනවා 16ක් විදියට. මේකෙදි තියෙන්නේ as things they are. As and when it happens, you are ready. You don't know what is the next. Whatever it may be. කරන්න බැරි දේවල් බදාගන්න ඕනේ කියලා. කාම තණ්හා, විභව තණ්හා දෙකේදී මේක වෙනවා. කාම තණ්හා නිසා දැන් මට යම් යම් සුඛාස්වාද ලබන්න ඕනේ. ඉතින් ඒකකට මට කාර් එකක් ඕනේ. මට අරක ඕනේ. නමුත් මට afford කරන්න බෑ. ඉතින් එතකොටත් අලි අවුලක. එහෙම නැත්නම් කවුරු හරි මට බොස් ඇවිල්ලා කියනවා මට පැයට මෙච්චර ගාණක් වැඩ කරන්න. මේ පැය ගානේ මෙච්චර ප්‍රොජෙක්ට්ස් කරන්නත් ඕන. පැය ගාන නම් කමන්නේ නැහැ නේ quantity නේ. මෙච්චර ප්‍රොජෙක්ට්ස් කරා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා කරලවත් කරන්න බෑ. එහෙ නැත්නම් කියනවා මේක වස් කරනවා ඒක නැත්නම් පඩි කපනවා අනම්මයි. ඉතින් එතකොටත් ඒත් ඒවා එතකොට අරුව දැන් සාමාන්‍යයෙන් අපි තමන්ගේ ස්වාමියා අර වැඩපොලේ ස්වාමියා තමයි වැඩියෙන් ආදරය කරන්න කියලා හිතන්නේ. නමුත් සම්පූර්ණ නෙගටිව් නේ. තමන්ගේ ස්වාමි පුරුෂයා මරන්න පුළුවන් නම් මරනවා, කන්න පුළුවන් නම් කන්න. එහෙම එහෙම පද්ධතියක් නේද දැන් තියෙන්නේ මේ විපාතන්නාව තමයි. ඉතින් ඒකෙන් ලැබෙන හැම ප්‍රොඩක්ට් එකම, හැම ක්‍රියේෂන් එකක්ම, හැම ප්‍රෝග්‍රස් එකක්ම long term negative. ඒ වෙලාවෙ ඉතින් අපි කොහොමාරි shape කරන්න කෙරුවට කවදාකවත් දන්න නිසා සන්තෝෂ කරන්න බෑ. මේ කරන්නේත් පිටිපන්දම දෙපැත්තෙන් පත්තු කරලා මිරිකලා අල්ලලා. මේක දුක දුවන්නත් බෑ. එදාට කරලා ඉවර කරපු ජොබ් එකේ හරි ප්‍රොජෙක්ට් එකේ හරි ඉවරේ හරි ඉවරයි කියන සාක්තිය නෑ හිතට. තව එකක් මේ ඉවරණයි කියලා කියන්නේ තව දෙකක් ඔලුවට වැටෙනවා කියන එක තියෙනවා. ඉතින් ඒකට ඒක නිකන් මේ self inflicted torturing එකක් වගේ තමයි. මේක හැබැයි inflict කරන self නෙවෙයි. පිට බලවේගකින් එන්නේ. ඒකට ගොඩාක් හැබැයි ඒකම නෙවෙයි ඒකම රිවර්ස් ඕෂන් එකක් වෙනවා Tamanට එතකොට සිය දිනස ගන්න හිතෙනවා. ඩෙත් ඉන්ස්ටික්ට් එක නන්නේ. තේරුමක් නැහැ කෙලවරක් කරන්න බෑනේ. ආයේ දෙකම රෙසිප්‍රොකල් යනවා. ඊට පස්සේ ඉතින් එයා මේ නියුරෝසස් තමයි. එයාට කොහොමඩක්වත් බැලන්ස් මයින් දෙකකින් ගත කරන්න බෑ. හැම වෙලාවෙම ඉන්නේ රූකඩේ නූලින් නූල් වලින් අදිනවා වගේ හට අදිනවා මෙහාට අදිනවා පේන්නේ නා රූකඩ නටනවා වගේ. ඊට යට ඉන්න කට්ටිය hina වෙනවා මේ සංජාතකේ නටන්නේ කියලා. මේ සංජාතකේ නට නූල් වලින් ගන්නකොට වෙන මොනව කරන්නේ? ඉතින් පේන්නේ නටනා වගේ තමයි. පළවෙනි ප්‍රශ්නේ දැක් තිබුණ මේ කාටවත් අහන්න ප්‍රශ්නයක් මේ කියන ප්‍රධාන ධර්මදාන සිනාති කියලා කියන එක නේද හොඳම විදිය ඔක්කොම තුන් ලෝකයට දැනතුම් විදියට මේ කියන්නේ තාත්තත් දැනදැනත් වෙනවා සබ්බදාන ධම්මදාන කියන හැම තැනෙදීම අල්ලන්නේ නැහැ. මොකද ඒකට දෙපාර්ශ්වයේම සමාන මැචියුරිටි එක ඉන්න ඕනේ. දැන් බුදුජාන නැති කාලෙට සබ්බදානමුත් නැහැ ධම්මදානමුත් නැහැ. මේක මේ පොඩි පොඩි ඉඩක තමයි සබ්බදාන ධම්මදාන දිනාති කියන්නේ. ඇත්තට මේක ඇත්තටම ලොකු සම්ඥාන්ත කිව්වේ. ඒ සබ්බදාන ධම්මදාන දිනාති වෙනවනම් ඒක ලොකුම ලොකු වාසනාවක්. ඒක දානයක් කරන වෙලාව නෙවෙයි දානයක ආනිසංස ලබන වෙලාවක් කිව්වා. ඒක හැමදාම හම්බ වෙන්නේ නැහැ. ඒ පොඩි පොඩි මොකද්ද කියන්න තියෙන්නේ? අවස්ථාවක විතරයි සම්පදාන ධම්ම දාන ලෝකේ අහන්න ලැබෙන්නේ හෝ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒක ජෙනරලයිස් කරන්න බෑ. බුදුජානකසේ පහරනට පස්සේ නම් කියත හැකියි. බුද්ධෝත්පාද කාලෙක. ඒ දහම්සොඬ වගේ ජාතකයක හොයාගෙන යනවා. ධර්මයක් අහන්න. දැන් තියෙන ධර්මයේ කිව්වට අහන්න කවුරුත් නැති ගමනේ. ඒ කාලේ තියෙන්නේ මේ මට මන් ටික කියන්න කවුරුත් නැහැ. ඒ වෙලාවට මේ මේ ධර්ම වැඩ කරන කාලේ භව මේ කල්පනාව බලනකොට බොහොම පුංචි ඉඩක විතරයි ධර්ම දාන සම්පදානන් දීලාති කියන එක වැලිඩ්. ඒක ඒක තියෙනවා නම් ඒක ලොකුම ලොකු වාසනාවන්තකමක්. ඒක පින් කරන වෙලාවක් නෙවෙයි පිනක පරණ පිනක ආනිසංස ලැබෙන වෙලාවක් කියලා කියන්නේ. මේ කාලේ නිසා කියදයි. නමුත් ඒක ඒක හැම වෙලාවෙම හැමතැනදීම හම්බෙන එකක් නෙවෙයි. මේ කාලේ පේන්න තියෙන ඕන තැනක ගන්න පුළුවන් කියලා. ඒ ඒ සිටුේෂන් එක මැචුව වෙච්ච නිසා නැති තැනකට ආවනම් ඉතින් හිතා ගන්න බෑ. හිතා ගන්නවත් බෑ. මේ ඒ වගේ ඒ වගේ වාතාවරණයක්වත් හිතා ගන්න බෑ. සමහර අය කරන දේවලට හරියට කේන්ති වෙනවා. නමුත් අත්මිති කාගෙන ඉවසාගෙන ඉන්නේ. නමුත් ඒ වෙලාවට හිතේ තියෙන තරහ ගොඩ දමමින් තියෙනවා. ඒ වෙලාවෙම මට වැටහෙනවා මම මේ ද්වේෂය මට මේ ද්වේෂය ඇවිත් තියෙන්නේ ඇවිත් තියෙන්නේ කියලා. එවැනි අවස්ථාවදී මගේ සිතට ශාන්තියක් ගෙන දෙන්න කුමක් කළ යුතුදයි කරුණාවෙන් පහදා විපස්සනා පැත්තෙන් බලනවා පළවෙනිම දේ තමයි මේ द्वේෂය ආපු එක බව තේරුම් අරගෙන තියෙන එක. ඉතින් ඒකට තේරුම් අරගෙන වීතික්‍රමණය වීමනේ වචනයක් කතා කරනවා හෝ පිය ක්‍රියාත්මක වෙනවා කියන එක. නැත්නම් වීතික්‍රමණය වෙලත් නැහැ. පරිඋත්ථාන වෙලා තියෙනවා. හිතේ තියෙනවා. නමුත් ඒ අනිත් එක්කනට තේරෙන්නෙත් නැහැ. ඕන්න තේරෙන්නේ නැතිට ඉන්න පුළුවන් පරිඋත්ථාන වෙලා තියෙනවා. නමුත් විතික්‍රමණය වෙලා නැහැ. ඒක තමයිගේ සීලේ ගුණයක්. දැන් සීලේ මේ ද්වේෂය ආපු නිසා තමයි මේ දෙක අපි දන්නේ. මම දැන් මට දැන් තව හොඳ ලස්සන එකක් තියෙනවා. මේ ද්වේෂයේ තියෙනකොට දැනගන්න රාගයේ කෙලස් නැහැ. ඒක තමයි මට තියෙන ලොකුම වාසනාව. හොඳටම රාගය ආපු වෙලාවේ ද්වේෂය පොඩ්ඩක් ළඟට ගත්තාම අය කොහෙන් ගියන්නේ අලුණු පිටිස්ටියක් දාගත්තා වගේ බත්තුන්. පොඩ්ඩයි ඕන කරන්නේ දාගත්ත ගමන් කවදාකවත් රාගයටයි ද්වේෂය එකට ඉන්න බෑ. ඒ දෙන්න එකිනෙකාගේ හේවන හේවනල්ල නිසා ද්වේෂය අපිට පොඩ්ඩක් කල්පනා කරගන්න අපිට ඇති වෙන රාගයේ කැංගී මොකක්වත් වෙන්නේ නැහැ ඒ නිසා ධන්‍යකා හොඳයි නොධන්‍යකාට වැඩිය රාගය ඇවිල්ලි වල අපි තරම් නොවන වැඩ කරන වෙලාවක් එනකොට ද්වේෂයට කියන සිට මැෂින පොඩ්ඩක් ලා ඉඳලා යන්න බැරිද පොඩ්ඩක් ඔබ ඉන්නවනම් හරි ලාභයි මොකද එහෙම නැත්නම් මේක ආතුර වෙනවා ද්වේෂයෙන් රාගෙට දානිතිකදී ධන්‍යකා අඳුරනවනේ දෙක විතික්‍රමණේ වෙලා නැහැ මං කාටවත් බැනලා නැහැ. මං කාටවත් ගහලා මරලා නැහැ. ඒ කියන්නේ පරිඋත්ථාන මට්ටමේ තියෙනවා. ඉතින් මේ පරිඋත්ථාන මට්ටමේ ද්වේෂය කියන එකට බුදුචානන්සේ නැත්නම් මේ මේ අටුවාචාර්යවන්සලා පෙන්නලා දීලා තියෙන්නේ ප්‍රීතිචෛතසිකේ. ප්‍රීතිචෛතසිකව ද්වේෂය නෑ, ද්වේෂයවත් ප්‍රීතිචෛතසිකේ නෑ. ඉතින් ඒක නිසා ඒ වෙලාවට තමන්ට වෙච්ච ඒ වගේ ප්‍රීතනක දෙයක් සිහිපත් කරගන්නවා හෝ එහෙම නැත්නම් මේ ද්වේෂයේම මෙනෙහි කරලා එන්ද අපි ද්වේෂය ආපු ගමන් ඒක අයින් කරන්න හදන්නේ. මම මේ ඉන්නේ ද්වේෂයේ. ඒක වැටෙන්නේ මේ කියන හරිය වැටෙන්නේ සතිපට්ඨානේ ධර්මානුපස්සනාවේ අනු තන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං සම්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති. ඇතුළත තමන්ගේ సంతානේ ව්‍යාපාදයේ ඇති වෙලාවේදී මගේ సంతානේ දැන් ව්‍යාපාදේ ඇත්තේයි දැනගණී කියන එක ආස්වාස වෙලාවේ ආස්වාසය දැනගත්තා වගේම භාවනාවක් විපස්සනාවක් හැබැයි පිං ගැන කියනවනම් කුසලතාවය ගැන කියනවනම් ද්වේෂය ද්වේෂය බව දැන ගැනීම ආස්වාසය ආස්වාසය දැන ගැනීමට වඩා උතුම්. මොකද මේක බොහොම හයි පොටෙන්ෂල් වැඩක් නමුත් තාම විචක්‍රමණය කරලා නැන් දන්නවා. ඒ නිසා මේ ද්වේෂය ආපු වෙලාවක ද්වේෂයේ පවතිtti තමන්ගේ මූණේ ඉරියව් වැඩක් කරන්න යනකොට ඒක නුරුස්නා ගති ඒ වගේකින් අපි ආවේශ වෙනවා. මේක ඇතුළට යකෙක් ඇවිල්ලා වැඩ කරන්න පටන් ගන්නවා. එව්වට <coughs> ද්වේෂයේ ලක්ෂණ කියලා කියනවා. ද්වේෂයේ ස්වභාව ලක්ෂණ ආකාර වර්ගයක් තියෙනවා. එක්ක කතා නොකර නිකන් ඉන්න. ක්‍රියා කරන්න යන්නේ කෙරුවොත් දන්න මොන වෙයිද දන්නේ කියලා ඇඟ ඇතුලේ වුණාට කිලි පොළනවා. ඒ ලකුණු ඒ ද්වේෂය ආපු වෙලාවක ඇඟේ හිතේ ඇති කරන ලක්ෂණ කවදාකවත් එන්න තියෙන ද්වේෂයෙන් ගන්නත් බෑ ගිය ද්වේෂයෙන් ගන්නත් බෑ අල්ලපු gedara ද්වේෂයෙන් ගන්නත් බෑ නිසා ද්වේෂය ගැන දැනගන්න නම් ඒක තියෙද්දිම දැන් මං ඉන්නේ ද්වේෂයේ මුල නෙවෙයි ද්වේෂයේ මැද මේ මැද හොඳට බලාන හිටියොත් මට පුළුවන් වෙයි මේක ඉවර හැටි බලන්න එහෙම නැත්නම් ඉක්මනට අයින් කරොත් මේක වෙන්නේ අපිට කවදාකවත් ද්වේෂයේ මුලවත් නගවත් බලන්න හම්බ වෙන්නේ නැහැ. තම සාමාන්‍ය නීතිය හැටියට නම් ද්වේෂය අග බලන්න අපි හිතුවට අමාරුයි. ද්වේෂයේ මුල බලන්න නැතුව. හරියට ආස්වාස ප්‍රසවාසයේ වුණත් සර්වඥාන්සේ අග බැලීම Nirodha පෙන්වන්නේ සමුදේ දක්වාට ඉවර වෙලා. නිසා ද්වේෂය කියලා කියන්නේ මෙතන හටගෙන පමා වෙච්ච දෙයක්. මේක නිතරම එකක් නම් තමන් අදිෂ්ඨාන කරන්න ඕනේ. දැන් අද ආවා. මම යන්තම් වීතික්‍රමනේ නොවි බලාගත්තා. නමුත් පරිඋත්ථානේ සිද්ධ වුණා. මේක නැවත එනවනම් හෙට මීට පස්සේ එන දවසක මෙච්චරම පමා නොවි මෙච්චරම ඝන බහර නොවි මේක හැදීගෙන එනකොට දැක් ගන්න පුළුවන් නම් කියලා මේ द्वේෂයේ නැවත පැමිණීම අපේක්ෂා කරනවත් නෙවෙයි නමුත් නැවත පැමිණීමට ද්වේෂ කරන්නේ නැහැ. අනිදාසේ දෙන්න එපා දැන් මේක මුලින් අල්ලගන්න. අප්‍රමාදීව බලාගන්න. ඒ නිසා ද්වේෂය කරපුවානේ ද්වේෂ නොකිරීමේ පාඩම ඉගෙන ගන්න. එනිසා ඔය World Trade Center එකට ගැහුවට පස්සේ තිබ්බා emotional intelligence කියලා conference එකක් mind and life mind and life සසමේකේ අනේකදී six detrimental emotions කියලා හතක් තෝරාගෙන තිබුණා ඒ හතකට ලෝකේ ප්‍රධානම කතුරු හත් දෙනේ පොත් හතක් ලිව්වා. ඒකේ ටූර්මන් කියන එක නම් තමයි ඔය හේටර් කියන එකට ලියලා තියෙන්නේ. එයා ලියලා තියෙනවා මේ ප්‍රිෆේස් එකේ may i ever not hate may I not hate hatred ever. ද්වේෂයට ද්වේෂ කිරීමෙන් තමයි පැහැදිලිවම ද්වේෂ වැඩි වෙන්නේ. දැන් අපි ආදරය කරන්න යන්නෙත් නැහැ. හේට් කරන එක ආරියනස් දන්නවා. නමුත් අනිස්සරේ වෙනකන් බලන් ඉන්නවා. එන්න දේවල් අපි පහසුකම් දෙනවා කියන එක නෙවෙයි. එනකන් බලන් ඉන්නවා මේක මෙච්චර ලොකු වෙන්නේ ඉස්සල්ලාමට බලා ගන්න පුළුවන් නේද? ඒක එක විදිහට බලනකොට ද්වේෂය දිහා රැඩිකල් රිෆ්ලෙක්ෂන් එක. වෙන විදිහකට බැරිලා. ඒක සාමාන්‍යයෙන් පුළුවන් කියනවා gedara dore involved life එක ගත කරනවට වඩා මේ වගේ තැනකට ආපුවාම ඉවෙන්ට්ස් ගන්න අඩුයි. අනිත් අපි අඳුරන්නේ නැති පිරිසක් එකතු වෙලා ඉන්නේ. ඒ නිසා පරණ පුරුදු කොන්තර වැඩ කරනවත් අඩුයි. ඒක නිසා සාමාන්‍යයෙන් කියන භාවනා මධ්‍යස්ථාන දන්න එක ගමෙන් ඒක gederin දෙන්නේ කාවොත් අනිවාර්යෙන් භාවනාවට බාධා. නිසා නොදන්නා තැනකට යන්න ඕනේ. එතකොට තමයි නිකන් අහසෙන් වැටිච්ච කෙනෙක් වගේ දැන් මේ මනුස්සයා මට ගොරවනවා කෙන්දිරි ගන්නවා. දන්නවා මේ මනුස්සයා මොකක් හරි එකක් අපේ පරණ කෝතරක් තිබුණේ නැහෙනේ. මයිලගේ තිබුණෙත් නැහැනේ විශේෂ වෙන සම්බන්ධය. එතකොට දන්නවා මේ ටික කාලික ආපු එකක් එක්ක ඒක ඉවර වෙලා යයි නැත්නම් පස්සේ ගිහලා යාට අපොලොජයිස් කරන්න පුළුවන්. ඉවල්තරවල ඉනකොට තියෙන්නේ අපි ඇත්තටම ප්‍රෝග්‍රෑම් වෙච්ච තැනක ඉන්නේ. මේ ভাইබ්‍රේෂන්ස් ඒ ඔක්කොම සෙට් වෙලාදී. අපිට හරි අමාරුයි ඒක කඩාගෙන යනවා. මේක මේ වගේ තැනක ඉඳලා කොමියුනිටි ලයිෆ් එකේ ඉඳලා අතෙන් ගියාට පස්සේ අපිට ඒව දිහා සමහර විටක අලුත් ආයකයෙන් බලන්න පුළුවන්. ඒ නිසා ද්වේෂය හරීම විපස්සනාට බර ලක්ෂණයක්. මොකද අර මේ සූත්‍රයත් මේ සක්කපඤ්ඤා සූත්‍රයේද කොහොමද සක්‍රියතේ වෙන්නේ යක්ෂයෙක් ඇවිල්ලා මොකද කියන්නේ? ගහක් ගහක් ගහක් කරපු නෑ නෑ ඒ ද්වේෂය ආහාර කරගෙන ජීවත් වෙන යකෙක් පිළිබඳ බ්‍රහ්මන් සාමුදුරන්ගේ නෑ නෑ ඒ ශක්‍රදේවයන්ට වෙච්ච වැඩක් වශයෙන් ඒක මං හිතුවේ ඉස්සර සුරංගන කතාවක් කියලා. මට මතක නෑ මේ පෙරේදාට ඊමේල් එකක් ආවා මට ඒක. ඒ මනුස්සයෙක් මේ රජුරවන්ට මේ රජුරෝ නැති වෙලාවකට මොකද පැලස්ටිකට ඇවිල්ලා හරි තරහ යන යක්ෂයෙක්. ඒ තරහ කන යක්ෂයෙක්. තරහින් තරහ කන යක්ෂයෙක්. තරහ යන අපි දන්නේ විදිහට තරහ යන. නෑ තරහ කන යක්ෂය. තරහ කාලා වැවෙන යක්ෂය. බණින් ඒ කතාවේ අන්තිම ටික තමයි ඒක. පටන් ගන්න තැන ඒක. තරහ යන ලක්ෂය ඇවිල්ලා ඉන්නකොට මේ පැත්ත දෙවියන්ගේ මොලේ නිසා දැනගත්ත තරහ යන එක්කිනාව තරහ තරහ ගියොත් එයාට තවත් තරහ යනවා කියලා. ලොකේලා ඒ ප්‍රඥාව වැඩ කරනකොට කරලා ඒක ඒ ප්‍රඥාවෙන් තමයි මෙයාට මේ මේ කරන කරන කරන කරනකටමයි ආයෙත් එන්න ආයිඳ ගන්න ඔන්න කන්න ඔන්න මගේ පුතේ නිඳ ගන්න කියනකොට අර පුංචි පුංචි වෙලා යනකොට උස්සලා අනේලෙන් එළියට විසි කරන්නේ එන ඌට තරහ යන එකෙක් නෙමෙයි ඒ අපියාකට තරහ යන එකෙක් නෙවෙයි ඌ දන්නවා මිනිස්සු ළඟ ළඟට යනකොට ඌට වෛර කරනවා ආහාර ලැබෙනවා ආහාර ලැබෙන්න ලැබෙන්න උතර වෙනවා. උතරහ යන එකෙක් නෙවෙයි. උතරහ කණ එකෙක්. තරහ යනවා සාදරි කියලා. තරහ යනකොට තරහ somebody who gets angry. මේ මේ එක තරහ යන එකෙක් නෙවෙයි. තරහ කනකොට වැඩෙන එකෙක්. තරහ ආහාර කරගන්න එකෙක්. ඒ නිසා ඒ තරහ යනවන සක්‍රීය දෙන මෛත්‍රී කරනට තරහ යන්න එපා ඌට මෛත්‍රී කරනට ආහාර නැති වෙනවා පුංචි වෙනවා. අපි කරන්නේ තරහ එනකොට ඒ යක්ෂයම තමයි අපි ළඟටත් එන්නේ. හැබැයි මතක තියාගන්න ඒ යක්ෂයට තරහ යන්නේ නැහැ. අර මේ අනික්කයට තරහ යන මිනිස්සු යක්ෂයෝට තරහ ගොඩක් යනකොට වැඩෙනවනේ නේද? නෑ නෑ දැන් අපි සාමාන්‍යයෙන් අපි මොනේ කාටත් තරහ වෙන જાතියක් නේ. දොරටු පාලය ළඟට කවුරු ආවත් දැන් බලන්න ගේට් වැඩ කරන මිනිස්සු හරි ෆ්‍රස්ට්‍රේටඩ් නේ. කවුරු ළඟට ආවත් එයාට මල වාතයක් නේ. hello how are you කියලා කියනකොට හරි ඩ්‍රයි. ඒක මේ මේ මිනිස්සු හරියට good morning thank you කියනවා මට කියනවා පව් කියලා හිතෙනවා. කිසිම good morning එකක් නෑ. අවර ඩියුටියට කරනවා හරිම හතරස්. හරිය සිංගප්පූර් සේල්ස්මන්ස්ලා වගේ. බඩු ගන්න එනකොට කට කනේ hina වෙලා නැ රිටර්න් කරන්න ගියාට පස්සේ යකා. මේ මේ මේ පොඩ්ඩකට ඉස්සලා hina වෙච්ච මිනිහා. ඒක ඔක්කොම මේ සේල්ස්මන්ලා පුරුදු කරපු හැටි. ඉතින් ගේට්ටු කීප කරලාට යනකොටම අරුගේ ස්වරූපය දාගන්න තම සෝජන්නේ යන්න දෙන්න බෑ කියන. ඉතින් අර ඌට කැම හම්බුණා. මේ පැත්තකට තමයි තියෙන <laughs> දොටු බාලයා. ඇතුළට ගියා. දැන් පළවෙනි දොර බාර ගහනකොට දෙවෙනි එකට තරහ යනවා. ඌ එනකොටම හෙල්ල අරගෙන පයින්නකොට මෙයාට තව ආහාර වැඩි වෙනවා. ඇතුළට යනකොට වෝක් ඕවර් එකක්. කොහොමද මේක ඉස්සෙල්ලා බ්‍රහ්මන් සාමුද්‍රෝ කතාව කරන කියලා තියෙන මං හිතුවේ ගැමි කතාවක් කියලා. ඈ? ඔව් ඇඟ ඊටින් අයිටින් කිය. ඉතින් ඒක තමයි අපි මේ හැමදාම කරන්නේ. ඒ නිසා අපිට පොඩ්ඩකට තියෙන්නේ ඒ තරහට පොඩ්ඩක් ආදරෙන් කතා කරන්න ඕන. ඔයා එනකන් හිටියේ මොකද ඔයාගේ ඉගෙන ගන්න තියෙනවා ධර්මානුපසනාව කියලා කොටසක්. ඒ ධර්මානුපසන එක්ස්පෙරිමන්ට් එකට මේ රෝ මැටීරියල් එක නැතුව තමයි මං හිටියේ. දැන් බඩු ෂුවර්. ඔයා හෙටත් එන්න අනිද්දාත් එන්න මට කරන්න තියෙන්නේ ඊයේ පමා වැඩි අනිත් දවසේ ඊට පොඩ්ඩකට කලින් අල්ලනවා ඊට පොඩ්ඩකට කලින් අල්ලනකොට ඒක දැක්කට පස්සේ තේරෙනවා මේ කාමයෙන් ලැබෙන ආසාවට වඩා විශාල ආස්වාදයක් තියෙනවා මේ ද්වේෂය අඳුර ගැනීමදී ඒක තමයි මුළු ලෝකෙම විශ්වයේ මේ ප්‍රඥාව තියෙන උතන කාමයේ තියෙන මුසපත් කරන ගතිය කාමයේ තියෙන එතන එතන මනුෂයා මෙට්ටහි කරන ගතිය ද්වේෂය දැන ගැනීමදී ඒ එන හැම පුංචි පුංචි ග්‍රේන් එකක් පුංචි අංශුවක් පවා විශ්වගතයි ඕනම කෙනෙකුට දාන්න පුළුවන් කවුරුවක්වත් අහුවෙන්නේ නැත්තේ නේ ඒස ඕන කෙනෙකුට තරහ හඳන්න එකයි තියෙන්නේ බය වෙන්න මොනවක්වත් දැන තමන් දැනගන්න තමන් ළඟ තියෙන ප්‍රෙෂර් රිලීසින් වැල් එක දෙඩ කේන්ති කියලා බයින වෙලාවක මේ මොනකද hina වෙන්න යන්නත් නරකයි ඒකට උඩ තද වෙනවා ඈ ඔය තොර තරහ හැබැයි hina යනක වළක්වන්න බෑ ඒ වෙලාවට ඉතින් ගිහිල්ලා ඉදිරියපත් වෙච්චා මම මේ සූට් එක අඳගෙන එයාපෝට් එකට යනකොටම සිකියුරිටි කාරෝ කරනවා. ඒ කියන්නේ ස්පෙෂල් මේ චෙක් කරපන් කියලා මොකද මේ බාච්චුවක් වගේ ඇඳගෙන යනවනේ. ඊට ඉතින් මම දන්නවා හොඳට වෙච්ච මොකුත් නැත මං කී ගාව මෙහෙම කරලා හිත ගන්න. Ah, you know everything now. කේ මොකක්වත් නැහැ sorry don't get disturbed. ඔකේ කිව්වා ගියා. ඉතින් ඌට ගිය ගමම මම දන්නවා මෙහෙම ඇඟේ කකුලක් ඉස්සරහින් තියලා අද්දික දිගාරපු ගම. හරි. එයාගේ කියන ක්‍රමයට පදේට නටනවනේ. එහෙම නැතුව අරක බෑ මේක බෑ කියන්නේ කියන්නේ ඒ මිනිස්සු සාර සුපීරිය කෙනෙක් ගෙනල්ලා මාව නතර කරලා එන්න කචා. මට හරි ආසයි එහෙම ඉන්සිඩන්ට් වෙනවා දැන්. ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා කියන්නේ. ඇත්තටම මේ මේ රටවල වල මිනිස්සු මැනර්ස් කියලා එකක් තියෙන්නේ. ඒ මැනර් එකේ තන්නේ කර හිර වෙලා ජීවත් වෙන්නේ. හරියට මේ කළ යුතු වචන කියනවා, කටයුතු කරනවා, හිණාවක් දානවා, හරිම හතරස් හිණාවක්. කෘත්‍රිමයි ඒ වුණාට පව් කියලා හිතනවා. ඒ හැම කෙනාටම කියලා කියලා කියලා කියලා මේ මම දන්නේ අපි අර කොමියුනිකේෂන් එකට ගියාට පස්සේ අපේ මේ කවුද මේ චාන්සලර් ඇවිල්ලා හිටිය ඉන්නානේ. ඉතින් චාන්සලර් ඇවිල්ලා මල් මාලේ පලන්දන ෂේක් හෑන්ඩ් කරනවා. 1500කට ඕක කරනකොට ගෙදර ගිහිල්ලත් ඕක කරනවා ඉතින්. ඉතින් අපි හිතගෙන බල අපි හිතන තරම් නෑ මේක නෑ සෙකන්ඩ් නේචර් නේ මම කියන මේ කරන ෂේක් කන්ග්‍රැචුලේෂන් කන්ග්‍රැචුලේෂන් ඉතින් බලන්න මසල්ස් ටිකක් තන්නේ කර ටයර් ඉන්නේ එක්කෙනෙකුට දෙන්නකොට නෑ ඒක ප්‍රශ්නයක් නෑ අපි ඇත්තටම කන්ග්‍රැචුලේට් කරත හැකි ඉස්සලා MSc කාර්යයට දෙනවා BSc කාර්යයට ඊට MSc කාර්යයට ඊට BS එකට දෙනවා දුන්නාට පස්සේ 1500 කට විතර මෙහෙම මෙහෙම කරන්න ගියාම කන්ග්‍රැචුලේෂන් කන්ග්‍රැචුලේෂන් ඉතින් අර මූණ මූණ ඇද්ද වෙලා ඇති ගෙදර ගිහිල්ලා. ගෙදර ගිහිල්ලා වයිෆ්ටත් කියනවා. ඒක දකින්නකොට මට හිතෙනවා මේ යක්කු මොන තරම් පව් කරලා තියනවාද කියලා. මම මම එක සැරයක් ඉඳලා තියෙනවා. එක සැරයක් මම කරන කරන එහෙම කියලා තියෙනවා. බලා බලන්න හිටියා මට මතක නැහැ චාන්සලර් ආවේ කවුරු හරි ඔය ලොක්කේ කවුරු හරි එනවා. ඌ කවදාකවත් විසිරෙන්නේ කෙනෙක් නෙවෙයි. එදාට විතර එන්නේ. වයිස් චාන්සලර් වැඩ කරන්නේ. ඉතින් මේ වැඩකට තියා බලනකොට මට හිතෙනවා මේ මිනිස්සු හරියට ඩියුටි හරියටම ඩියුටි එක කරනවා. ඉතින් සුද්ධ. ජෙන්ටල්මන් විදිහට වැඩේ කරනවා කොච්චර કૃතිමද කියලා. ඔක්කොම විභව තණ්හා. වෙනවා ගත්තාම ඒකේ ඒගොල්ලන්ගේ ලයිෆ් එකේ ලෝ ඒක ඇත්ත. නමුත් අර මනුස්සයයි කර්මය මම මේ කල්පනා කරන්නේ. ඒකත් පන්සියක විතර. දැන් අපි පොලිමේ ගිහිලා අපි සෙනෙට් එකේ පිටිපස්සේ ඉන්න ඉඳගෙන ඉන්නේ ගිහිලා වාඩි වෙලා ජිම් එකේ එන්න විශාල පිරිසක්. ඉතින් මෙයාට වෙනම ස්ටේජ් එකක් හදලා, ඉතින් ස්පීච් එකක් දීලා upon the the responsibility vested upon me I here declare that particular person got the BSc ඔන්නෝම කියලා එයා ඩික්ලරේෂන් එක දෙනවා. පොත් නේ කොන්නකේෂන් ඒක ලියලා අර කරන වැඩේ වන්නකොට මට හිතෙනවා රජ වුණොත් එහෙම මොන කචල් එකක් තියෙන්නේ. ඔය රාජ්‍ය උත්තරවල සම්බන්ධ වෙන්න ගියාට පස්සේ ඊමන්ස ස්ටෑන්ඩින් ඔන් සෙරමනිස් වුණාම කිසිම පුද්ගලික ජීවිතයක් නෑ අපිට වෙන්න එක ඉවෙන්ට් එකක් විතරනේ. ඌ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒකනේ කරන්නේ. ඒ අනුව අපි මේ මැදපන්ති ඉවදීම වෙස්ටර්න් කෙනෙක් කියලා දෙන පුදුමාකාර වාසනාවන්තයි. උංගක් හයි ක්ලාස් එකට ගියාම ස්ටෑන්ඩින් ඔන් සෙරමනිස්. මුගාක්ම හම්බ කරගන්න බැරි වෙච්ච ආවිට මෙහෙම වෙලාවක් ගන්නවත් හම්බෙන්නේ නැහැ. නිසා මැද පන්තියේ ඉන්න ඕනේ ඒක යන්තම් බැලන්ස් වෙලා තියෙනවා. ඒ බැලන්ස් එකෙන් ජොලිය ගන්න ඕනේ. මේ බැලන්ස් එක අපි සාමාන්‍ය ලෙඩෙන තත්ත්වයක් තියෙනවා. තසුණු ලෙඩක් නැහැ. ඒ සම්පූර්ණ සෞඛ්‍යකුත් නැහැ. සම්පූර්ණ ආර්ථිකයකුත් නැහැ. නමුත් සම්පූර්ණ හිඟන ගතියකුත් නැහැ. සම්පූර්ණ අපි කියන දේ අහන්න ලෝකයක් ඇත්තෙත් නෑ නමුත් ටිකක් හැංගිලා ජීවත් වෙන්න පුළුවන් කාටි ගෙදෙට කියලා අවසර ගන්න පුළුවන්. ඔයින් එහාට සැපයක් නම් ආය කවදාකවත් හිතන්න බෑ. ඔය බැලන්ස් එක ඔය කම්ෆර්ට් සෝන් එකෙන් පැනපු ගමන් ඒක රිග්‍රස් ඉම්ප්‍රෙෂන්මක් කරනවා. එනිසා අපි අද මේ ඉන්න නිවන් දැකලා නැති උනක් කමක් නෑ. මේ හම්බෙලා තියෙන chance එක පෙර කරපු විශාල කුසලයක බලපරෝජනයක් නැත්නම් ආනිසංශයක්. ඉතින් ඒකෙදි විභව තණ්හාවට දෙන්න එපා. එහෙම නැත්නම් මේ කලින් ප්‍රෝග්‍රෑම් කරපු දේවල් වලට කොමිට්මන්ට්ස් වලට අපේ ජීවිතේ කහබාසිනිය කරන්න දෙන්න එපා. කීයක් දුන්නත් කමක් නැහැ. කියන්නේ නැහැ ඔක්කොමත් හරි මට මගේ විවේකී අවශ්‍යයි. රාජ්‍ය නායකයෙකුට කවදාකවත් ඒක ඉල්ලන්න බෑනේ. මොන විදියෙන්වත් ඉල්ලන්න බෑ. මොකද එයා ඉල්ලගත්ත දේ අනිවාර්යයෙන්ම he has to stand no ceremonies. අන්තිම දුප්පත් වාලෙකට ඉල්ලන්නත් බෑ. අපිට කියන්නේ ඕන දෙයක් දෙන්න අපරමයි පැත්තක් ආවා. අනේ මගේ විවේකේ. අනේ මගේ උදකලා මට දෙන්න. නංගියේ මල්ලියේ මට දෙන්න මගේ පුංචි කාලේ. එච්චරයි කියන්නේ. ඒක දෙන්න එකම දක්ෂය බුදුහාමුදුරුවෝ විතරයි. අය කිසිම කෙනෙකුට තව කෙනෙකුට ඒකට සපයන්න දෙන්නේ නැහැ. මොකද ඒ යක්ෂයවත් දැකලා නැහැ තාම. බුදුරජාණන්සේ විතරයි ඒක දැක්කේ. දැකලා උන්වහන්සේ දෙන උත්තරම දායදේ තමයි මේක තියාගනි. උදේකලාවයන් ජීවිතය එතන එතන සතුට ලබපන් පරිපූර්ණත්වේ ලබපන් ලැබිය හැකි. උඹ ඒකට රැස්ති වෙන්නේ නැත්නම් උඹ සදාකාලික දාසයි. සදාකාලික වාල්භාවයේ තමයි ජීවත් වෙන්නේ. අරසවත්‍රි අරසවත්‍රි දුබ්බාණි. දුබ්බාණි. අති පූජනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පය ඉදිරියට තැබීමට තැබීමට එසවීමේදී අවසාන වශයෙන් මහපටැඟිල්ල පොළවෙන් ඉවත් වෙද්දී වෙන් වෙද්දී ඇතිවන මනසට දැනෙන ශූන්‍යතාවය ඊටමත් තන්ත්‍රදායකයි. ඒ වගේම දෛනික වැඩවලදී ක්‍රියාවක අවසානයක් අනිත් ක්‍රියාවේ මුලත් අතර එවැනි තැනක් දැනේ. මේ ශූන්‍යතාවයේ නිවනට යාමේ වැඩපිළිවෙලට සම්බන්ධ කරගන්නේ කෙසේද පහදා දෙන සේක්කුව. ඒක ඇත්තටම සම්බන්ධ වෙලා තියෙන දැන් ඉතින් ආය වෙන කරන්න දෙයක් නැහැ. ඒ ගමන ਸਰවඥංශ පෙන්වන්නේ දුක දැනගෙන දුකේ සමුදය හට සමුදය දකින්න ඕන. සමුදය කියලා කියන්නේ වැඩ පටන් ගන්න තැන. ඊට පස්සේ ඕනේ පටන් ගත්ත දෙයක් එයා කැස කැවිලා සෙල්ලම් දාලා විපරණ ඉවර වෙනවනේ. වෙලා තියෙන අපි ඉවර වෙනවා දකින්නකොට අර කැස කවන වෙලාවේදී ඇතිකත ආතතිය නිසා මේක ඉවර වෙන දිහා බලන්න විදියක් නැහැ බැලුවත් අවාසනාවක් විදියට දකින්නේ අවමංගල්‍යයක් විදියටනේ. නමුත් කල්පනා කරන ගිල්ල වෙලාවක පෙනෙනක පටන් අරගත්ත පටන් අරගන්නේ බොහොම Java කැවිලා සිද්ධි බහුල වෙලා ඉවර වෙන තැන බලන්න පටන් අරගත්තට පස්සේ ඒක පිළිබඳව ආකල්පයක් තියෙනවා මේක මොස්පෙන්තුයි කියලා. ආකල්පයක් තියෙනවා මේක අවාසනාවන්ත දෙයක් කියලා. මේක මරණයක් කියලා. ඉතින් ඒ නිසා ඒක දැකීම රස විඳින්නේ නැහැ අපි. නමුත් බලනකොට තියෙන්නේ හට ගන්නකොට තියෙන ඇති දේ නැති දෙයකින් ඇති දේ හටගන්න එක තමයි හටගැනීම කියන්නේ. ඒ ඇති දේ නැති දේ බවට පත් වෙන තමයි නිරෝධය කියලා කියන්නේ. මේ දෙකේ තියෙන්නේ සාපේක්ෂ භාවයක්. ශක්තියක් ද්‍රව්‍යයක් බවට පත් වීම සමුදේ සත්‍ය කියනවා. ද්‍රව්‍යයක් සත්‍ය බවට පත් වීම නිරෝධ සත්‍ය කියනවා. ඉතින් මේ දෙක එකම කාශී දෙපැත්ත. මේක දැකලා දැකලා ඉවරනකොට හිත ඉබේම මේ දෙම හටගන්න එකේ ඉවර ඉවරේ බලන්න පුරුදු වෙනවා. බලන්න පටන් අරගත්තට පස්සේ ඕන තරම් සිද්ධි තියෙනවා. අපි මෙතෙක් කල නොබලපු එකයි කාරණා. මට මතකයි මම පුංචි කාලේ අපි ගෙදරින් හැතැම් හතරයි නුවර පෙරහැරට යන්න බලන්න. තින්සින් හරි ඊට පස්සේ හරි ලොකු දෙයක් තමයි ඉතින් කට්ටිය එකතුලා පවුලේ ඉඳලා පෙරහැර බලන්න යනවා. ඉතින් පෙරහැර බලන්න ගිහිල්ලා බලන්න යනකොට මේ අපි පමයි අපිට හොඳ තැනක් හම්බුනේ නැහැ. මට මතකයි කුයින්ස් එක ඉස්සරහා මේ වැවරණ්ඩිය උඩ ඉන්නවා. ඉනෝරේ හරි වෙලාවට පටන් අරගත්ත ගානේ දැන් පෙරහැර ඉවර වුණාට පස්සේ අපේ බස් එකට යන්න පාර ඔක්කොම වැහිලා. ඉතින් පල්ලෙහාට යන්න ඕන පෙර දින බස් එකට යන්න. ඉතින් ඉන්නකොට මම දැක්කා පොලිස් කාරෝ ඇවිල්ලි ඉවරලා දැන් එන්න තදබදයක්. දැන් පෙරහැර බලන මූඩ් එක නෙමෙයි තියෙන්නේ පෙරහැර යන මූඩ් එක. එන මූඩ් එක නෙවෙයි. ඔක්කොගෙම පස්ස පේන්නේ මට දැන්. යනවා යනවා යනවා යනවා යනවා යනවා අලියන්ගෙත් පස්ස නැට්ටුවන්ගෙත් පස්ස මිනිස්සුන්ගෙත් පස්ස පොලිස්කාරන්ගෙත් පස්ස දැන් මාවත් දුවන්න ගියා නම් මට පස්ස පේන්නේ නැහැ. මං කරගෙන හිටගෙන බලන්න හිටියා අමාරයි. මෙතෙන්ට එනකොට සීට් එකක් අල්ලගන්න බැරි වෙච්ච නිසා පටන් ගන්නව බලන්න බැරි නිසා තැටි කුහුලකම මම හිටියේ. දැන් ඊට පස්සේ මම හිතුවා දැන් පේන දෙන්න පයින් වුණත් යන්න පුළුවන්. නැත්නම් හතරනේ. බලාගෙන ඉන්න ඕනේ මේ කියලා. දැන් එනකොට තියුණ මේ සුහදකම මොකුත් නැහැ. දැන් ඉක්මනට බස් එක අල්ලන්න ඕනේ නලා තියෙන්නේ. නන්ද දරුණ වංශේ උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි වෙරහැර ගියා. දැන් අර මෛත්‍රී කරුණා මොකුත් නැහැ. ෆුල් තදේ. ඉතින් ඊට පස්සේ මට මතකයි එක දවසක මම ගමනක් යනකොට හම්බුණා මේ රික්‍රියේෂන් හෝල් එකක්. මගුල් ගෙවල් ගන්න මොනවද කියන්නේ මේ මගුල් ගෙවල් වලට දෙන්නේ හය කරන එක. ඒකේ මේ ඒ මහු අපිට ඇකොමඩේෂන් දෙන්න ඉස්සෙල්ලා ඒ මගුල් ගෙදර ඉවර වෙලා නැහැ. තවස් කරලා නැහැ. හොටල් එකක නැවිලා කිව්වා තාම වැඩේ ඉවර නැහැ. දෙන්නම් කියපු වෙලාව පමායලා තියෙන කැමති නම් ගිහිල්ලා රිසෙප්ෂන් හෝල් එකේ ඉඳ වැඩ ඉවර නෑ කියලා. ඊට පස්සේ අපි කොටත් ඒක රකමන්නේ නැහැ කියලා ගිහිල්ලා මම ගියා හෝල් එක බලන්න. ඒකට ඒ හදපු කට්ටියව ගලවනවා. දැන් මේ පැය දෙකකට ඉස්සෙල්ලා නෝරෙලිය මල් ගෙනල්ලා සරසලා හැඩයට ප්‍රොපෝෂනට හදපු එකන දැන් ඉව ගලව ගලව පහගෙනවා මේකට දාලා. කුඩු කුණු බාල්දියට දාලා. මේ එකම හෝල් එක දැන් විනාඩි පැය ගන්න ඉස්සෙල්ලා ඔක්කොගෙම හිතසෝපින් හදපු එක ගලවන වෙලාව බලනකොට ඒක ඉක්මනට ඉවර කරගන්න ඕනේ. ඉතින් මට මේ එකම හෝල් එකට මම සෑ පැය දෙකකට ඉස්සලා කොහොමද සැලකුවේ? දැන් මේ ගෙදර යන්න ඕන වෙච්චාම කොහොමද සැලකන්නේ? සම්පූර්ණ චිත්‍ර දෙක. ඒවදී බලනකොට වෙන මේ පැත්ත බලාගෙන ඉනකොට සිද්ධි එක හැමාරේ බලාගෙන ගියාම ඒ පටන් ගන්නකොට තියෙන ආකල්පයට වැඩිය හාත්පසින්ම වෙනවා. හැබැයි ඊගාවේ කාය පටන් ගන්නකොට ආය කුහුලක්. ආය කුතුහලයක්. මේක කොහොමද කවද හිට ගන්න විදිහට හදන්නේ? ප්‍රොපෝෂන් එක හදන්නේ කොහොමද? ඇට්‍රැක්ටිව් වෙන්නේ කොහොමද ප්‍රසන්ටේෂන් එක කොහොමද නමුත් බලන්න ඕන සිද්ධි ඉවර වෙන වෙලාවට ඕක දිහා බලන්න පටන් අරගත්තට පස්සේ මේ නොමිලේ හම් වෙන මේ ෂෝ එක ප්‍රසවාසයේ අග බලනකොට ප්‍රසවාසයේ ගෙවන් වෙනවා බලනකොට ඔය ප්‍රසවාසයේ සම්පූර්ණ ආශ්වාස ප්‍රසව ගෙවන් වීම පිළිබඳ සාධනකමක් ඇති වෙච්ච කෙනා ඉඳගත්ත ගමන් පේන්න පටන් ගන්නවා. එක හුස්මක දෙකක ප්‍රසවාසි වෙනකොට එයා අර පැය ගානක භාවනාවෙන් වගේ පාට ගිහිලා අර ඉන්න තැනට වැටෙනවා. ඒ ශාන්ති කර තැන්න වැටෙනවා. නමුත් මෙතෙක් කල් ඒක නොතිබුණා නෙවෙයි. දැක්කෙත් නෑ. දැක්කනම් දැක්කේ අවං මංගල්‍යයක් විදියට. නාස්තියක්, මරණයක්. නමුත් දැන් ප්‍රශ්නේ තේරෙන පටන් අර ගන්න තියෙනවා. මේ විමුක්තිය කියලා නිවන කියලා බුදුරජාණන්සේ නිරෝධය කියලා පෙන්වන්නේ මෙච්චරයි. නිරුද්ධ වෙන වෙලාව. ක්ෂය වෙන වෙලාව. වැය වෙන වෙලාව. භංග වෙලා යන වෙලාව. ඒක දිහා බලන්න පුළුවන් කලබලයක් නැතුව ඕන තරම් නිදර්ශන උදේ ඉඳලා හැන්ද වෙනකන් ලක්ෂයක් කෝටියක් තියෙනවා. අපිව බලන්නේ ඒක අපිට වැටෙන්නේ බ්ලයින්ඩ් ස්පොට් එකට. අපි ඒක මඟහරවලා බලන්නේ ජීවිතේ පටන් ගන්නකොට සන්තෝෂයක් තියෙනවා මැරෙනකොට හොඳ නැහැ. සිද්ධියක් පටන් ගන්නකොට හොඳයි. මුල්ගල් තපන දවසේ හොඳයි. ඊට පස්සේ මතක නැහැ. ඉතින් භාවනා කරනකොට මෙතෙක් කල් අපි අර ආරම්භය පිළිබඳ තිබුණු නවමු හැඟීම, මංගල හැඟීම එහෙමම තියාිනවා. ඒකේ ගන්න දෙයක්වත් නැහැ. මොකද ඉවරේ දන්නවනම් පේනවා මේ ඉවර වෙන්නේ ඔන්න ඔය සුන්දරව නැකත් බල්ලා පටන් ගන්න එකක් තමයි. ඉවර වෙනකොට ඒකේ මිනිස්සයා ඒකට සලකන සැලකිල්ලත් පටන් ගන්නකොට තියෙන සැලකිල්ලත් අතර hina කාලා මැරෙනවා. ඒ සාදරව කවුරු හරි පටන් අරගත්තට ඒක ඉවර වෙන වෙලාවට ඒ වස්තුවට මේ මිනිස්සයා සලකන හැටි දිහා බලනකොට පුදුමාකාර අගේ ආඩම්බරේ අඩුවීමක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි සාමාන්‍ය ඩීසන් මිනිස්සුන්ට පෙන්වන්න කියන්නේ නැහැ මේ පැත්ත. ඥානන්ද සාංශ කියනවා මගුල් ගෙදරට ගියාට පස්සේ මේ කෑම ටික මේ මිනිස්සුන්ට කියන්නේ මේවා තෙල් කෑම මේවා මේ සාමාන්‍ය කෑම මේක සීනි සහිතයි මේක ලුණු සහිතයි මේක සැරබීම කියලා බොහොම ආදරෙන් මිනිස්සුන්ට කවනවා. පොඩ්ඩක් හරි මේ මිනිස්සුන්ට ඕන තියෙන මේවා කාලේ වුණාට පස්සේ පිට කරන තැන කොහෙද කියලා අහන්නේ. නැසිකිලි කොහෙද? හොරෙන් ගිහිල්ලා ආන්නේ ඒ කෑම මේසේ කන එක ලොකු ෆීස්ට් එකක්. උදාරව කියනවා. මුත්‍රා කරන්න ඕන නම් පැත්තක තන ගහලා. මේ පටන් ගත්ත එකම තමයි යන්නේ. කොච්චර වෙනසක් තියෙනවද බලන්න. මේ සුඩ ඇරලා මේක සුවඳ පීතුවන්ට හදලා තිනවා. අරගේ පොඩ්ඩක් හරි ගෑවුනොත්. පොඩ්ඩක් හරි පේන්න ගියොත් කාගෙන්ද මේ වසන් කරන්න හදන්නේ? කාගෙන්ද වසන් කරන්න හදන්නේ? පොඩි දරුවෙකුට තියෙන දෝ දෙක අතර වෙනසක්. කිසිම වෙනසක් නැහැ. අපි මේ මේ මොකද්ද එකක් ඔළුවේ දාගෙන ඊටසේ පටන් අර ගන්නකොට අපි සාහතරෙන් කතා කරලා ඕනම කෙනෙකුට එන්න පුළුවන්. දක්ෂිනේයයි, ආවුනේයයි, පාවුනේයයි දානේ. පිට කරන වෙලාව වෙනකොට කියන්නත් එපා. ඒක කිව්වත් ඒක ලොකු අසභ්‍ය දෙයක් කළා කියන. ඒ නිසා ওই නාටකමේ කෙලවර දිහා බලන්න හිටියනම් මේ මිනිස්සු මොන්න තරම් ඇඳලාද ඉන්නේ මේ දෙකේදී මේ දක්කන ආකල්ප දෙක දිහා බලන්න ගත්තොත් එහෙම ඒ මනුස්සයාටවත් හිතා ගන්න අමාරුයි කොහොමද මේ කන්ඩිෂන් වෙන්න එක උනේ කියලා. ආරම්භයට මෙච්චර සැදී පැහැදිගෙන සිට ගන්න ගතියත් අමාර වෙනකොට තක්කු මුක්කු. අර ඒ කිසිම සුන්දරත්වයක් කිසිම ප්‍රොපෝෂන් එකක් කිසිම ප්‍රසන්ටේෂන් එකක් මොකුත් නැහැ. මේක තමයි ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ අමාරය නැත්තම් නිරෝධය නැත්තම් ක්ෂය වීම නැත්තම් වැය වීම කියන අනුපසන තුනක් තියෙනවා. කය අනුපසන, වය අනුපසන, නිරෝධ අනුපසන කියලා. ඒ තුන පටන් අරගත්තට පස්සේ යයි කැලියකට යන්න ඕනේ ඕනම සිද්ධියක් පටන් ගත්තොත් ඉවරේ තියෙනවනේ. ආස්වාසි ප්‍රශ්නේ ඉවරම නෙවෙයි, ප්‍රසවාසි ඉවරම නෙවෙයි, කකුල උස්සනකොට අන්තිම මේ ඇඟිල්ලෙන් උඩට එන ටික නෙවෙයි හැම සිද්ධියකම ඉවර දිහා බලන් හිටපුවාම ඒක අර හටගැන්මේ තියෙන ගතියම තියෙනවා ආකල්ප දෙක අරක මංගලයි මේක දුමංගලයි. අර කතා කරන එක సౌందర్యාත්මකයි මේක අසභ්‍යයි. මේ සිද්ධිය දන්නවද? කකුල තියෙන කොටයි කකුල බර අරින කොටයි කකුල දන්නවද මේ තියෙන එක මංගලයක් උස්සන එක ආමංගලයක් කියලා. දන්නේ කර අපි ඒවට දාන අගයන් ආඩම්බරයන්නේ. ඒක පොඩ්ඩක් අයින් කරන්න පුළුවන් නම් ඕනෙම තැනක නිවන තියෙනවා. ඕනෙම සිද්ධියක හට ගන්නම සංසාරේ හට ගන්නමක් නම් දුකේ හටගන්මක් නම් ඕනම දෙයක හැමාරේ නිවන. ඒ නිසා අපි කියනවා නිවන් දකින්න අවුරුදු මෙච්චර ගාණක් යනවා සත්‍ය วิ සුද්ධි වඩන්න ඕනේ. මේ ක්‍රම විදි ගොඩක් තියෙනවා කියලා. එක ඉවෙන්ට් එකක් අරගෙන එක ඉවෙන්ට් එකක් අරගෙන ඕනේ නම් මුලැමැදාග කියලා කඩලා يعني අපි ඉගෙනගත්ත ක්‍රමයේ හැටියට තුනට නැත්නම් මේ මුලමයි අගට යන්නේ ඒකෙම අනිත් පැත්ත මේ දෙක දිහා සමහිතින් බලා ඉන්න පුළුවන් නම් ඊට තේරෙනවා මෙතෙක් වසංගපු අපි අසභ්‍යයි කියලා පැත්තකට දාපු අග දැකීමේ විශාල දැනුමක් තියෙනවා. විශාල ඥානයක් තියෙනවා. සෙල්ලක්කාරකමක් තියෙනවා. against the grain ගඟදිගේ ඉහළට යන ගතියක් තියෙනවා. ඒකට හිත හදාගන්නයි අපි මේ සිල් අරගෙන දන් දීලා මේ භාවනා කර කර নানা ආකාර දේවල් කරන මේ දෙකටම සමසිත ඇති කරගන්න. ඒක නිසා මේ සිද්ධියකමාර දකින්නවා කියන එක ලොකු මෝරච්චකමක්. ලොකු අධ්‍යක්ෂින් සම්භාරයක කුත පැලඳ වීමක්. නමුත් ඒක මේ ශිල්පකින් කරන්න බෑ. හරිම අමාරුයි. නමුත් එහෙම තියෙද්දි තමයි සරුවත්ංශ මේ ප්‍රතිපදාව දීලා තියෙන්නේ. කෝටි වාරයක් බලන්න මුල බලන්න බලනවා වගේ බලන්නේ. නමුත් දන්න හැම හට ගන්න දෙයකට අගක් තියෙනවා. බලන්නේ මුලටයි යකටයි දෙකටම සමහිත. එනකොටයි යනකොටයි දෙකටම සමහිත පවත්වන්න පුළුවන් නම් ඒ නිසා බුදුජානක කියලා තිනවා සමගිය කියලා කියන්නේ රැස් වෙනකොට සමගිය රැස් වෙන්න සමගිය විසිර යන්න කියලා. ඒකට ඇත්තටම කණ්ඩායමේ සමගිය පෙන්නේ විසිර යනකොට ඒගොල්ලෝ සමගියෙන් යනවනම් ඒක ඉතින් අහන්න දෙයක් නැහැ. ඒ ඒ ඒ සමිතිය ගැන අහන්න දෙයක් නැහැ මොකටවත් වටන්න බෑ. අපි එනකොට බෙර ගහලා දවුල් ගහලා රත්තු පළස් දාගෙන අනම්මනම් දැඟලුවාට යනකොට ඒ සාදර බව නැත්තම් ඉතින් ඒව නිකන් සෝබන විතරයි. ඒ නිසා ආනාපානිය ඔක අල්ලගත්ත දවසේ නැත්තම් ප්‍රස්වාසයේ අග බලන්න පුරුදු වෙච්ච දවසේ තීරෙන්න පටන් අර ගන්නවා. ඒකට භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා සිල් අරගෙන කැඳ කෙලින් තියාන ඉන්න ඕනේ නෑ. කොයි ඉරියව්වේ හරි කමන්නේ. හොඳටම මේක ප්‍රායෝගිකව පෙන්වන්න පුළුවන්. Tamanට මොනවාරි ආතතියක් ආපු වෙලාවක මට ඒක සිද්ධ වුණේ මේ ඉන්ටර්විව් එකට ෆේස් කරන වෙලාවක. එහෙම නැත්නම් මොන හරි දෙයක ආතතිගත වෙලා ඉන්න වෙලාවක තාන්න තේනවා පාලනේ දැන් දිලිහිගෙන යනවා ඔක්කොම නිකන් කොමෝෂන් එකට එන්න පටන් අර ගන්නවා කියලා. එතකොට පුළුවන් නම් ඇද්දක වාර හරි කමන්නේ. හුස්ම තුනක් බැලුවොත් ඉවර වෙනකම්ම බැලුවොත් ආයෙ මොකොත් නැහැ gedara ගියා වගේ හිත. it become at home. යොහු එන අවුලක් තියෙන බව තේරෙනවා නමුත් මට හුස්ම ගන්න ප්‍රශ්නේ නැහැ. හුස්ම යකටත් ප්‍රශ්න නැහැ හුස්ම කොහොමද සංසිඳලා තියෙන්නේ. හුස්ම තුනක අග බලා ගන්න පුළුවන් වුණොත් පුදුම ඇක්ලමටයිසේෂන් එක පුදුම ෆිට් තමන්ගේ පරිසරයට සූදානම් වීමක් කරනවා. ඒක නිසා මේ ප්‍රශ්නයක් ආපුවාම විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් ආපුවාම හුස්මට හිත දාන එක. <clears throat> හුස්මට හිත දාලා හුස්මෙත් අගට හිත දාන එක කියන්නේ. ඒකේ මේ ළඟදී නිකං ආටිකල් එකක් මට හම්බ වුණා ඇමරිකාවේ ජීවත් වෙන අවුරුදු 104ක් ජීවත් වෙච්ච මිනිස්සෙක් නැතාම කම්පියුටර්ස් වැඩ කරනවා කම්පියුටර් මෙසේජස් ලියනවා එයා කියලා තිබුණා මේ මම අවුරුදු 104ක් ඉන්න කෙනෙක් නිසා මට හිතෙනවා ඕගොල්ලන්ට කියන්න යමක් මට තියෙනවායි කියලා කරුණාකර ජීවිතයට සම්බන්ධ ඉලක්කම් අමතක කරලා දාන්න කියලා. බ්ලඩ් ප්‍රෙෂර් කීයද, සුගර් කීයද, වයස කීයද ඕක දොස්තරට බාර දෙන්න කියලා තමයි ඔබට වැඩක්ම නෑ ඕකේ. ඔබ පැත්තකට දාපන්. ඒ නිසා පුළුවන් තරම් ඔබත් එක්කම ජීවත් වෙනවා. ඒක සඳහා මම ඕගොල්ලන්ට ඕනේ නම් මගේ අත්දැකීමෙන් කියන්නම් හුස්ම තමයි හොඳම යාළුවා කියලා. හුස්ම තමයි වත් එක්ක ජීවත් වෙන්නේ අන්තිම ලේත ඒකෙත් ගෙවෙන තැන කියලා. ඉතින් මට හිතුණා බුද්ධජනස මේ නිරෝධ සත්‍ය මතු කරලා දෙන එක මම ඇමරිකන් ලැන්ග්වේජ් එකකින් මේ කතා කරන්නේ. ජීවිතය ආශ්‍රය කර යුතු වැදගත්ම යාළුවා තමයි හුස්ම. අපි ඒකනේ හුඟක් කරලා අමතක කරන්නේ. ඒ නිසා ඔබ වැඩියෙන් ඔය ඔය අනම්මන ලෙඩ රුක් අනම්මන ඔය නියුට්‍රිෂන් සිටුේෂන් ඒව ඔක්කොම පැත්තක දාන්න. ඒකට වෙන වෙනම ඒජන්සිස් තියෙනවා, කම්පැනිස් තියෙනවා. අහටත් බෑ ඔබේ හුස්ම බලන්න. එකම දෙයක් උඹට කරන්න තියෙන හුස්ම ටික බලපන්. ඒකෙල්ල අන්තිම ඉවර කරන්නේ හුස්ම ගෙවෙන තැන බලපන්. යම් කිසි කෙනෙකුට ඒක බල බල ජීවත් වෙන්න පුළුවන් නම් එයා සදා සාමී තමයි ජීවත් වෙන්නේ. ජීන්සාර කකුල තියලා ඔස්සන වෙලාවේ ඒ එන කික් එකේ ප්‍රසවාසයේ අගත් එකම චිත්‍ර තියෙනවා. සක්මන් භාවනාවේදී කකුල් දෙකට දම්වලක් දමා ඇති සෙයින් පෙනේ. ඇති සයක් පෙනේ. හේතුවක් නිසා ඇතිවන ඵලය ඊළඟ මොහොතේ හේතුව නිසා කෙලවරක් නැති ක්‍රියාදාමයක් නිසා දාමයක් ලෙස පෙනේ. මේන් ගැලවීමට කුමක් කළ යුතුද? නෑ මේක පිළිගන්න කියලා කියන්නේ. ගැලවෙන්න යන්න එපා. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. බුදුජානනාථේ පෙන්නනවා මේ ගොංකරත් එක රෝධයකට සම්බන්ධ කරලා ගොංකරත්තේ රෝධේ අශ්වකරත්තයක් ගත්තත් ඒ රේඩියස් ෆොක්ස් ස්පොක්ස් කියලා කියන්නේ අරේ ඈ ගරාදි අරේ කියලා එකට කියන්නේ අරේ කියලා තාක්ෂණික වචනෙත් ඒකයි ෆොක්ස් කියලා කියනවා ගරාදි තියෙනවා ඒව 8ක් 10ක් තියෙනවා ඒ ගරාදි වලින් තමයි හබ් එකයි නෙමියයි නෙමිය කියලා කියන්නේ පරිධියයි බලය මේ නෙමියට එන බලය හබ් එකට නැත්නම් මම බොස් කෙරියට සම්බන්ධ වෙන්නේ ගරාදි හරහා ඉතින් ඒක ඒක දැන් චිත්‍රය ඇඳලා පෙන්නන කරත්තයක් යනකොට හැම වෙලාවෙම බර ගන්න එක කරාදියයි කියලා. අනිතව ඇලයින්මන්ට් සරන් දෙන එක විතරයි කරන්නේ. යටම තියෙන එක තමයි උඩට බලය දෙන්නේ. ඒක එහාට යනවත් එක්කම ඊගාව කරාදී ඇවිල්ලා ඒ බර ගන්නවා. එයා බලයේ සම්ප්‍රේෂණ. ඊගාට ඊගාව බරේ යනවා. ඉතින් එහෙම යනකොට සතිය තියෙන්න ඕනේ බර කරගන්න කරාදී. ඒ අරේ. ඒ නිසා ඒකාරෝ කියලා නමක් බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා සතියට. අරයන් රාශියක් තියෙන රෝදේ ඇලයින්මන්ට් එක තියාගන්න ඒ උනට බරගන්නේ ඒ වෙලාවට ඉදිරියට ආපේ. ඒ නිසා යෝගාවචරය අවධානය යොමු කරන්න ඕනේ සිද්ධියක ගොඩාක් වැඩයක්දී මේ බර අල්ලන තැනට තමයි. ඉතින් අපි වම දකුණ කියලා මාරු කරනකොට වම සම්පූර්ණ බර ගන්නකොට දකුණ සම්පූර්ණයෙන්ම නිදහස්. බර බර අරිනකොට වම දකුණ බර අරිනකොට වම බර ගන්න හදනවා. තන්නේ කර රෝ දෙක අර දෙකක් වැඩ කරන හැටි පේන ඔලිම්පික් තුන මේ 10 එකේ කකුල් දෙක පොඩ්ඩක් බලන්න. ඒක හැරගෙන හරියටම රෝදයක් කරන විදියට. ඒ මේ කකුල මේ ටික පරිධියට යනවා මේක අරයට යනවා මෙතනින් කේල් වෙලා අපේ හිප් බෝන් එකට සම්බන්ධ වෙනවා. හයියෙන් දුවනකොට ඒ දෙක සම්බන්ධ වෙන්නේ කරත් රෝදයක ගරාදි මාරු වෙනවා. ඉතින් ඒ නිසා ආශ්වාස ප්‍රශ්වාසයේදී ආශ්වාසයේ 100ක් නතරලා ප්‍රශ්වාසය පටන් ගන්නවා. මේකේ වම 100ක් නතරලා නෙවෙයි දකුණ පටන් ගන්නවා. මම බර අරිනකොට දකුණු බර අල්ලනවා. දකුණ බර අල්ලනකොට වම් බර අල්ලනවා. ඉතින් මේ සම්බන්ධතාවයේදී ආශස් ප්‍රසවාසයේ වගේ බැච් සිස්ටම් එක නෙමෙයි කන්ටිනියස් සිස්ටම් එකට බර මේ මේකේ අවධානය යන්නේ. ඒක නිසා අරකෙම විශේෂණ විශේෂඥතාවයක් ඕනේ සතියේ සක්මනට යන්න. මේ සම්බන්ධයෙන් යනකොට සරුවචනාංශේ කර ප්‍රකාශයක් කටුකුරුන් දේශනාංශකව පච්චාපුරේ සංඤී. පච්චාපුරේ සංඤී කියන්නේ පෙරපසු දෙකම අල්ලලා තියෙන වෙලාව. මේ ගෙවෙන එකත් අල්ලන්න තියෙන එකත් අතරමැද ඉන්නකොට සතිය කොහෙද තියෙන්නේ කියලා කියන්න බෑ. වමෙන් බර අරිනවා දකුණු බර අල්ලනවා. ආස්වාද ප්‍රසවාසයෙන් හරියටම කියයක් නෙමේ ආස්වාසයේ ඉන්නේ වෙන නිමාව. මෙන්න ප්‍රසවාසයේ මෙන්න නිමාව. මේකේ දෙකේ පච්චාපුරේ සංඤ්ඤය තියෙනවා. පච්චාපුරේ සංඤ්ඤය කියලා කියන්නේ බැටන් එක මාරු කරන වෙලාව රිලේ රේස් එකේ. දෙන කෙනත් එක දානේ අවධානය යොමු වෙන්න ඕනේ. ගන්න කෙනත් අවධානය යොමු නැත්තම් ලීඩ් එක යනවා. එහෙම තක්කමුක්ක වුණොත් ඒක නිසා අපිට කියලා තියෙන්නේ වම් අත පිටිපසට කරගෙන දුවන එක නදුවන්න ගන්න එකන දෙන එකන දකුණු අතෙන් ඒ දීගෙන යන අතට ගහන්න. තියාගෙන මින්නේ අල්ලා ගන්නකම්. එතකොට තමයි මාරුව වෙද්දි ලීඩ් එක අඩු වෙන්නේ නැත්තේ. නැත්තම් පිටිපස්සලා මෙහෙම මෙහෙම බලන්න ගියොත් ලීඩ් එක නැති වෙනවා. සතිය කැඩෙනවා. ඉතින් ඒකදී ඔය සක්මන් භාවනාවේදී মালටි ටාස්කින් වලට පුදුමාකාර අතහුරුවක් කරන් දෙනවා. අරකින් මේකට මාරු වෙනවා. මානවට සති ධාරාව කැඩෙන්නේ නැහැ. ඒක හොඳටම පේන්නේ අර වම දැඟිල්ලෙන් ට්‍රස්ට් එක දෙනකොට දකුණේ විලුඹට බර මාරු වෙනවා. පොඩි සෙල්ලමක් නෙමෙයි සිමෙන්ති කොටයකට වැඩිය බරයි. මේ කෝටු දෙකෙන් මෙහාට මෙහාට බර මාරු වෙනකොට හිතන්නේ පොඩි බරක් නෙමෙයි මාරු වෙන්නේ. නිකමට බරන්න ඒක මේ ෆිසිකලි කරන්න හදලා මේ අපේ ඇඟිල්ල මෙහෙම තල්ලු කරනකොට බිල්ලුඹෙන් මෙහෙම බර ගන්නකොට ওই දෙක අතර මගේ කිලෝ 70ක් තියෙනවා. කිලෝ 70 shift වෙන හැටි. shift වෙලා එහාට මෙහාට වැටෙන්නේ නැතුව ඒක අරගෙන ඊට පස්සේ මේ පැත්තට දෙන හැටි. ඕකේ තියෙන රිද්ම් එකක් එහාට යන එකයි මෙහාට යන එකයි දෙක බැලන්ස් වෙනවා. බැලන්ස් එක හරහා තමයි මේ එකලස පවත්වාගෙන යන්නේ. අන්න ඒකෙදී අවධානය යොමු කරන්න ඕනේ ඒ කාරෝ. බර වැඩියෙන් බරාලලා තියෙන තැන තමයි අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ඒක අනික් ආගම් වල සාමාන්‍යයෙන් ඔය භාවනාව උගන්ලා තියෙනවා. සක්මන් භාවනාව කිසිම ආගමක නැහැ. බුදුජානනාංශය විතරයි සක්මන් භාවනාව රෙකමන්ඩ් කරලා තියෙන්නේ. ඒක මම දැකලා තියෙනවා. ඒක සමාජලාට මන්නකාරකමෙන් මම කියනවා වෙන්න ඇති. සක්මන් භාවනා කරන මිනිස්සු ජොලිය භාවනා කරනවා. සක්මන් නැතුව කරන භාවනාවල පුදුමාකාර විභව තණ්හාවක් මම දකිනවා. පුදුමාකාර ද්වේෂය කොස්ස දික් කරගෙන නිකන් අල්ලපු ගෙදරට එක තරහ වෙලා වගේ භාවනා කරනවා. සක්මන් කරනකොට කිසි ගාණක් නැහැ. ඕ තමන්ගේ සාමාන්‍ය ජීවිතයත් ගත කරත හැකි মালටි ටාස්කින් වලට නම් යන්න පුළුවන් නැත්නම් ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉඳත් පුළුවන්. දෙක අතර පේස් මේක් එක යන්නේ උතන් තමයි මොකද අර ඒකාරෝ කතාව. ඒ කාර්යයක ඉඳලා අනික් කාර්යයට බලේ මාරු කරනකොට රිලේ රේස් එකේ බැට් එක මාරු කරන වෙලාවේදී දුවන එකත් අවශ්‍යයි. ඉස්සෙල්ලා එක්කනගෙන අපු ලීඩ් එක ගන්න නම් ඒ මාරුව මේන මේ සංසිද්ධියට තමයි සම්පජඤ්ඤ කියන වචනේ පාවිච්චි කරන්නේ. සම්පජඤ්ඤය කියන්නේ ඉරියව්පත දෙකක් අතර සම්බන්ධතාවය. ඉරියාපත සංධියකදී සතිය කඩාන ගැනීමට සම්පජඤ්ඤය කියනවා. ඒ නිසා ඒ ඉස්සලා අපි කරන්නේ එක ට්‍රැක් එකේ සතිය පවත්වනවා. ආස්වාද ප්‍රසාරදී. පස්සේ දක්මනට ගියාට පස්සේ ආස්වාද වමෙන් දකුණට මාරු වෙන තැන, දකුණෙන් වමට මාරු වෙන තැන. ඒතකොට දෙකක අන්තර් සම්බන්ධතාවය. එතකොට মালටි ටාස්කින් කරනකොට තුන හතරක සම්බන්ධතාවය යනවා. අර එකේ ගිය එකන සක්මනේදී දෙකක තඩමාරුව භාවනාවක් කියලා තේරුම් ගන්න එකේ සතිය පිටවන්න පුළුවන්. යම් ප්‍රමාණයක සමාධිය ගන්න පුළුවන් කියලා කොන්ෆිඩන්ස් ආවනම් එයාට එදිනෙදා වැඩක් කරන ගමනොත් බලත හැකි කොච්චරක් දුරට ප්‍රයොරිටි සිලෙක්ෂන් තියනවද? තමන් කළ යුතු ප්‍රධාන දේ තමන් බලාගෙන ඉන්න අතර වැඩ රාජකාරි ගොඩක් යනවා. ඩීටේල් වලට යන්නේ තමන් ලීඩර්ෂිප් එක දෙනවා. ඇරෝ හෙඩ් ෆෝමේෂන් එකට වගේ තමන් කටින් එජ් එක කපාගෙන යනවා. ඒක නිසා ඒ සක්මන් භාවනා කියනවා කියලා නිම කරන්න බැරි තරම් ආනිසංස. වෙලා තියෙන උඟ දෙනෙක් මේ මේ වෙලාව නාස්ති කිරීමක් අපරාධෙ මොකටද මේ දක්වන්න ගත කරන්න කියලා ඉඳ ගණ්ඩයි කැමති. ඉතින් ඉඳ ගන්න විතරක් කැමති. තක්මන් නොකරන එක්කනට මං කියන්නේ අමුඹ කන්නේ කියලා. ඉතින් දත් ඉරි වැටලා චර්චුරු ගන්න. දැන් ඒ වේදනානුපස්සනාව කරනවා නම් අනුභවනාසයෙන් අර තද වෙනසයි තාලනීය පීඩනයේ දෙනකොට සැහැල්ලුව දුක සුඛ වගේ මාරු වෙන තැන හිස් තැන අල්ලගන්න පුළුවන්. ඔය කියන්නේ ඒව ඒ කියන්නේ අපි ඉස්සලා රූප ගැන බැලුවොත් වේදනා ඊට පස්සේ සංඥා ඒ සංස්කාර විඥාන හැම එකටම ඒ සංදිස්ථානයක එක ට්‍රැක් එකේ යනකොට රූප බලනවා වගේ නෙමෙයි රූප ඉරියාපත දෙකට යනවා. වේදනා එක ට්‍රැක් එකේ යනකොට වගේ නෙමෙයි වේදනා දෙකත් අඩමාරු වෙනකොට. සංඥාත් අඩමාරු වෙනකොට. අන්නේ මාරු වෙන තැන අවධානය මාරු වෙන තැන හිතේ එකලස මාරු වෙන තැන හිතේ තියෙන උපේක්ෂාව බලාගෙන ඉන්න පුළුවන් ගතිය තමයි ඥානය කියලා කියන්නේ. සම්පජාඤ්ඤය කියලා කියන්නේ ක්ලියර් කොම්ප්‍රෙන්ෂන් කියලා. ඉතින් අර එකින් එකට එකින් එකට වැඩේට කරන්න පුළුවන් ගතිය අපි අකුරු අකුරු ඉගෙන ගන්නවා වගේ. වාක්‍යයක් හදන ඉස්සෙල්ලා වචනයක් හදන්න යනකොට අකුරු දෙක අතර සම්බන්ධතාවය තියෙන අකුර වරණගාගෙන වචන හදන්න එපා. ඊට පස්සේ වචන දෙකක් අතර සම්බන්ධතාවය තියෙන නිසා වාක්‍යයක් හදාගන්න එපා. ඊට පස්සේ වාක්‍ය අතර සම්බන්ධයක් තියෙන නිසා ඡේදයක් හදාන්න එපා. ඡේද හතර රචනයක් හදාන්න එපා. ඊට පස්සේ රචනෙන් තේමාවක් ඉදිරිපත් කරන්න එපා. ඉතින් ඒව උගා කියලා වැඩ. දැන් මෙතන තියෙන මේ අකුර ඉගෙන ගන්නවා. සතිය එක වැඩක. ඊට වැඩ දෙකකට මාරු වෙනකොට, කඩ මාරු වෙනකොට, ඊපස්සේ වේදනාව පැත්තේ සංඥා පැත්තේ মালටි ඩයිමෙන්ෂනල් එක මේ ෆුල් number of dimensions. ඒකදී යනකොට බුදුහාමර කියන්නේ ඒක ඔක්කොම උඹට gift එකට හම්බ වෙනවා මේ one thing at a time and that done well කරපන්. එකවරකට එකයි ඒක කරපන්. ඒක කරනකොට අරක නොකර ඉන්න බෑ. අපේ හිත ඒ තරම්ම creative. අපේ හිත risk loving. හොයාගෙන යනවා. ස්වාමීන් වහන්සේ සතුන් භාවනා කරනකොට කොහොමද යනකොට තද වෙනකොට මේක තිස්සිල විලු තිස්සිල නේද? එතකොට ඒක බලන්න බෑ. ඒක ඒක පෙන්ුණට කමක් නැහැ. නමුත් Taman හිතා ගන්න නරකයි මේක මේ භාවනාව කොම්ප්ලිකේට් වෙන වැඩක් නෙවෙයි. මේ භාවනාදී සතියත් එක්ක සම්පජඤ්ඤය කොම්ප්‍රිහෙන් කරනවා. මේක මම මේක තමයි දැන් මම ෆුල් ඇටෙන්ෂන් එක දීලා ඒකට මේ වැඩ වගේක් යනවා. ඒක මම දන්නවා. දැන ගැනීම කරදරයක්වත් බාධාවක්වත් නෙවෙයි. ඒක තමයි gift එකක්. කරදරයක් කරගන්න යන්න එපා. ඒක දිගේ Taman අර ඇටෙන්ෂන් එක තියෙන තැන ඒ කාර්යෝ කිව්වාගේ බර ගන්න ගැන බලන ඉන්නකොට ටික කාලයක් යනකොට තේරෙනවා අපි කොහොම කරත් එක දෙයක් මේ ලෝකේ නැහැ. මේ ලෝකේ සිද්ධි ලක්ෂ කෝටි වාරයක් එකවර සිද්ධ වෙනවා. සත්‍ය පිහිටීම සඳහා අපි එක දෙයකට අඩු කරනවා පරියන්කයට කියලා ඇස් වහගෙන කන් අර සද්ද නැතුව අර මේ අර පුරුදු කරන්න. නමුත් මේ ලෝකේ එහෙම නැතර කරන්න බෑ. ලෝකේ ගොඩාක් වැඩකාරී යන රාජකාරී යන. නිසා එකකින් ඇති කරගත්ත දෙකකට දාලා තුනකට දාලා හතරකට දාලා වැඩි කරලා ගියාට අන්තිමට මේ දිනදා සාමාන්‍ය ජීවිතය ගත කරන ගමන් සිද්ධි වැඩි මල්ටිටාස්කින් නම් මම සතිය පිටන්න ඕන කොහෙද කියලා යාට ප්‍රශ්නයක් නැහැ. ඒක පිටිවන අනිත ඔක්කොම සිටුේෂන් කමන්ඩ් කන්ට්‍රෝල්. ඒක තමයි අපි පරියන්කේදී කරන්නේ මේ මම කියන්න හදන්නේ පරියන්කෙන් ගත්ත එක ඩයිවර්සිෆිකේෂන් එහෙම නැත්නම් විවිධාංගීකරණය වෙන එක වෙන්නේ සක්මණේත. අද ඕන කරදරයක් බැරි තැනක් ආවොත් එහෙම භාවනා කරන්න බැරි වෙලාවක් පශ්චාත්තාවයක් වේදනාවක් නිදිමතක් හිතවිල්ලක් කරදරයක් සක්මන්ට දාන්න සක්මන්ට කවදාකවත් ඒ ප්‍රශ්නේ නැහැ. සක්මනේ ඊට වැඩිය සාමාන්‍ය මට්ටමට කාටරි බැන බැන හරි ගන්න සක්මන් කරන්නේ. මේ මල හොන්තු මට පුදිය ඉඳගෙන ඉඳ දෙන්නෙත් නෑ යන්තම් යන්තම් ඉඳ ගන්න විතරයි ඉඳ ඇවිදින්න විතරයි තියෙන්නේ කියලා එනේ කාට බැන බැන අවසෙන් කියන දෙයක් කියපම් මම පොඩ්ඩක් සක්මන් කරන්නම් කියලා කරතයි. පරියන්කේ ඉන්නකොට කවුරු කතා කරන්න ගත්තොත් බෑ. අන්න ඒක සක්මන් භාවනාවේ අර අන්තිම ඒකට අන්තිම තල බලනකොට පේන්නේ අන්තිමම විතරයි පේන්නේ මොනවද ඒ ඒ මොකද අපි මෙතෙක් කල් එක වසංගන්ටනේ උත්සාහ කරේ දැන් මේ ලෝකේ කුණු අරප කියලා જાතියක් තියෙනවා ඒ කුණු අරප මිනිස්සු කැමැති මොකද ඉච්චර වහන්න හදන ඉඳන්නේ නැත්නම් රිලවුන්ට කුණු අරප කියලා જાතියක් තියෙනවා බල්ලන්ට කුණු අරප කියලා જાතියක් තියෙනවා බල්ලෝ කලසංගන් දින්නේ නැහැ දන්ත දාසුන් වහන්සේ කොච්චර වටිනාකම මොකද පෙන්වන්නේ නැති හින්දා. මේ බුදුන්ස කියනවා මුල මුල විතර දැකලා වුරු යම් වෙලාවක අග දකින්න පටන් ගන්නට පස්සේ බංගානුපස්සනා කියලා ඥානයක් එනවා. ඒ වෙලාවට මුලමැද පේන්නේම නැහැ යාට. පේන්නේ අග විතරයි. මොකද එතන තමයි නවල්ටි එක තියෙන්නේ. ඒකට ඇට්‍රැක්ෂන් එක යනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා එතනින් පටන් ගන්න බෑ. එතන ඉස්සෙල්ලා මැද දැකලා මුල දැකලා තියෙන්න ඕනේ. ඒක සම්මස්සන ඥානෙ නැත්නම් නාම රූප පරිච්ඡේ ඥානෙ කියලා කියන්නේ මැද දකින්න එක. පච්චේ පරිග්ගා ඥානෙ කියලා කියන්නේ මුලත් මැදත් දෙකම දකින්න එක. සම්මසන ඥානයට යනකොට මුලැමැදාග තුන ඉස්සල්ලාම පේන හැබැයි පුංචි අංශ වල නෙවෙයි පේන්නේ රිටි රිටි කැටි ජීවල. ඊට පස්සේ උද්‍යප්පේ දිනු වෙනකොට මෙයාට පේන යකෝ මෙච්චර කල් මේ ලෝකේ මම මේ නැතිවීම දකින්න නැතුව මේ ඔච්චර කල් මේ ඔක්කොම බයිලා කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒකට ફોකස් වෙච්චාම ඒක කොච්චර ඩොමිනියරින්ද කියනවනම් අර දෙක පෙන්වන්නේ නැහැ. භංගි විතරමයි පේන්නේ. ආට ඒකේ පේන අර World Bank එකේ මේක කඩාන වැටෙනවා. අහලේ හිත සතිය යන්නේ එතනටම විතරයි. ඒ අර අපි කන්ඩිෂන් කරපේක ඩිකන්ඩිෂන් ලා මේකත් කන්ඩිෂනින් එකක්. ඒ කියන්නේ මේකත් තාම අපි මුල් චිත්‍රය දකින්නේ එතකොට භංග භය ආදීනව ඒ ඒ ටික පෙන්වන්න පටන් ගන්න. ඒතර vomitish nauseatic what is this? කියන්නේ කිසිම plan එකක් කරන්න දෙන්නේ නිකන් හරියට මේ චෝක් කැලි වලින් පුටුවක් හදන්න හදනවා. දන්න මේක හදලා වද්දන්න ඉවරලා මේක හදාන වැට්ටා. නැත්නම් කේල් පතුරු වලින් කැටයන් දාලා කුටුවක් හදන්න හදනවා. කේල් බඩ වලින් කුටුවක් හදනවා. ඉතින් මනස දන්නවා මේක කොහොම කෙරුවක්වත් වැඩක් නැහැ මේ මොන විදියෙ වැද්දුම් ගැහුවත් මොන විදියෙ කැටයන් කෙටුවත් මේක හිතින්නේ නැහැ දන්නවා. ඒ නිසා යාගේ පණිදි නැතිලා යනවා ඊට පස්සේ. මේ මොන දේ හැදුවත් ඒක කියනවා මේ කන්දේ gedara නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ කට්ටියක් කරගයක් නාදා සිටින්නේ ගෙන් ගියදා ගෙට ගිනිලා තැවෙන්නේ අපි පැරණි කවියෝය දැන් ඔය තියෙන රාග තාල නෙවෙයි එම්ම කවියකම තියෙන පංචස්කන්ධත් එක්ක කතා පැල් කවියෝය කන්දේ ගෙදර නයිජීටයි කියන්නේ පංචස්කන්ධේ නායකයටයි කියන්නේ විඥාණයටයි කතා කරලා කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ මොකටද ප්‍රොජෙක්ට් හැදිල්ලක්ද උඹට කොයි එක හැදුවත් කැඩෙනවා දානවා ගයක් කර ගයක් නාදා හිටිනේ. දැන් ඔය දීනකේ කරනකන් හිටපන්. තව මගුල් අච්චිට ගාලා හරන්න යන්න එපා. ඉන් ගියදා ගෙට ගෙනිලා තැවේ. තමන්ගේම දරුවා මරණයට පස්සේ දරුවගේ සෝරණට ගිහිල්ලා අම්මා අඬන්නේ. ඒ වගේ තමයි අපි හදන හැම ප්‍රොජෙක්ට් එකක්ම. ඒක නිකන් හරි නාස්තික හරිම නිකන් එන ගහච්ච සෝම් පිටිනක් වගේ චිත්තයක් නයි. what to do? පුළුවන් නම් කපන් බැරි නම් කපන් ඔච්චර තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරද්දී හුස්ම අඩු වී කැඩි කැඩි කැඩි කැඩි ගොස් නැතිව යන බව දැනෙනවා. සුළු පාට ආලෝකයක් නම් දැක්ක නොමැත. නමුත් අවව පායා තිබෙනවා වගේ පෙනෙනවා. මෙය සමාධියද නැද්ද කියලා දන්නේ නැත. ශරීරයේ පාවෙන ගතියක්, උඩට යන ගතියක් දැනෙනවා. අත් දෙක ඈත් වෙන ගතියක් දැනෙනවා. මට ශබ්ද ඇහෙනවා. සමහර විට ශරීරයේ සැලවෙන ගතියක් දැනෙනවා. මෙය මගේ භාවනාවේ යම්කිසි අඩුපාඩුවක් දැනන කරුණාවෙන් පහදා දෙනමින් බගයාපත් වෙනවා. ඉතින් මේ වහන්සේට පෙරවන් සරණයි. ඒ කියන්නේ අර්ථකථන දෙකක් දෙනවා එකක් සමාධියෙත් දන්නේ එහෙම නැත්නම් අඩුපාඩුවක්ද දන්නේ කියලා. මේක ඇත්තටම කියන්න තියෙන්නේ සද්ධා විදියේ සති සමාධි පහම එක තැනට එකතු වෙච්ච වෙලාව. අපි මේ පහ තියෙන්නේ පස් ආකාර ප්‍රඥා මේ අතර දුරනකොට සද්ධා මේ අතර දුවන්නේ. වීර්ය මේ අතර දුරනකොට සමාධිය මේ අතර දුවන්නේ. සතිය විතරයි අනන්ත දක්වා ඉල්ල වෙලා තියෙන්නේ. ඒක රස වෙනවා කියලා කියන්නේ මේ පහම ඇවිල්ලා එක එක කෘත්‍යයකට එකතු වෙනවා. ඒක කෘත්‍යයට එකතු වෙච්චාම කැඩි කැඩි අනේක බිඳි බිඳි අනේක ක්ෂය වෙලී අනේක වැය වෙවි අනේක හුන්නට හයිලයිට් වෙන්න පටන් ගන්නවා. ඒක ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලා ඉලෙක්ට්‍රෝන දිහා බැලුවොත් එක දෙයක්වත් එක තැනක නතර වෙලා නැහැ. ඒක කොහොම බිඳි බිඳි එක වක්කාරයක් විදිහට පේන්න තියෙන ෆ්ලක්ස් එකක් පේන්න තියෙන්නේ බලාන ඉන්නකොට නවුසටික්. බලාන ඉන්නකොට පිස්සු වැටෙනවා. ඒක හරියට ටීවී ස්ක්‍රීන් එකේ ඩොට්ස් විතරක් වැටෙන වෙලාව වගේ. ඉතින් ඒක දිහා බලාගෙනකොට කිසිම රසයක් කිසිම ආකර්ෂණ ගතියක් නැහැ. දැන් මේකෙන් ගෑනු කෙනෙක් පිළිම කෙනෙක් හැදෙලා නව කතාවක් ආව නම් අන්න ආකර්ෂණය එනවා. ඒක කඩලා බේසික්ස් වලට ගිය ගමන් ඒ පේන දේ වෙන්නේ අර ඉන්ද්‍රිය ධර්ම පහ ඒක රස වෙච්ච වෙලාවේ ඒක රස වෙලා කවදාවත් ජීවිතේ ඉඳලා නැහැ. එච්චරයි සෞඛ්‍ය සම්බන්ධ එකම මොහොත ජීවිතේ. අනික හැම වෙලාවෙම අපි නියුරොටික් එහෙම නැත්නම් හෙල්ත් mentally physically upset. මේ එකතු වෙච්ච වෙලාව දැන් පේන්නේ අප්සෙට් එකක් විදිහට. ඒ තරම්ම අප්සෙට් අපිට. ඒක කියනකොට කියනවා එක කාලයක් තිබුණලු මේ ඇෆ්ගනිස්තාන වල ජාතික පුරුද්දක්ලු ඔක්කොමලා gadu guda වදිනවා. gadu guda වැද්දේ නැත්තම් ਉਹ හිරේ දානවා. සංස්කෘතිය කරන්නේ නැහැ කියන්නේ. gadu guda කියන්නේ මේ මේ කංජබොණි. ඒ නිසා අපි අර බල්ලොන් අතරට ගියොත් බල්ලොන්කොත් එක්ක තමයි ඉඳ වෙන්නේ. ඒ තරම්ම මේ පිස්සු ඇවිච්ච මේ නියුරොටික් වර්ල්ඩ් එකේ ඉන්නකොට සත්‍ය දකින්නකොට කාගේ හරි පේනයක් අහන්න වෙනවා මේක ඇත්තද නැත්නම් මට වයර් මාරු වෙලාද කියලා. ඉතින් ඌටත් වයර් මාරු වෙනවා ඌ මොකක්ද දෙන උත්තරේ? ඉතින් කියනවා psychotherapy with self and psychotherapy without the self කියලා concept එකක් තියෙනවා. දැන් මුළු එකම හදලා තියෙන with self කියලා නෙවෙයි psychotherapy. ඉතින් දැන් මෙහෙම කෙනෙක් ගිහිල්ලා ඔය psychotherapist කාට ගියොත් එහෙම ගියා ඉක්මනටම මේ psychedelic medicine එකක් ගන්න upset ආගෙන ඉන්නේ. අඩු කරන්න ගියා. ඉගෙන මොනවද දන්නේ නැහැ වෙන මොනවද? ඒක නිසා ඔය මාකර් ස්ටයින් පොතක් ලියලා තිනවා සයිකෝതെරපි without the self. ඒකල පෙන්ලා දීලා තිනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මොන පදනමේද පටන් ගත්තේ. මිනිහා අපිට බේස් එකක් කරන් දුන්නා නමුත් අර මයින්ඩ්ෆුල්නස් එකකට දැම්මට පස්සේ සයිකෝതെරපි without the self කියන එකේ පිටකවර දාලා තියෙන්නේ හාන්සින පුටුවක් තියෙනවා. ලෙඩ වාඩි වෙන. සයිකියාට්‍රිස්ට පුටුවක් තියෙනවා දෙන්නගෙම කවුරු දෙකේම කවුරුත් නැහැ. නිකන් පුටුවක යඳකුයි තියලා ලියලා තියෙනවා සයිකෝതെරපි without the self. ඉතින් මේ වගේ මට්ටමකට ඇවිල්ලා යම් කෙනෙක් ඒ වගේ සයිකියාට්‍රිස් කෙනෙක් ගාවට ගිහිල්ලා කිව්වත් එහෙනම් මේක සමාධියක් දන්නෙත් නෑ මේක මට වැරදිලාක් දන්නේ නෑ කියලා. එයාගෙන් එන උත්තරේ පොඩ්ඩක් හිතන්න. ඉතින් නමුත් අපිට පිළිගන්න අමාරුයි අපි ඒ තරම්ම back at home at home අපිට upset. ඒ තරම්ම අපි ගෙදරින් පිට පැනලා ඉඳලා තියෙනවා. ඒ මේ සංස්කෘත උගන්වනකොට අපිට තුනේ පන්තියේ කොට පොතේ තියෙන පාඩමක් ටිකක් සම්බන්ධයි ඉච්චර දුර සම්බන්ධයක් නැහැ. අමු මැට්ටෙක් පිස්සෙක් රසාව කොයන පිටගෙදර පිට ගමකට යනවා. ඊළ රසාවක් හම්බෙන්නේ නැහැ. ඌ අප්සෙට් නිසා උඩ ගෙදර යන්න පාර මතක ඊට පස්සේ මේ ගඟෙන් ගුරේ හැපැත්තේ ගෙදර මනසක කියලා අහනවා මං අහවල් ගෙදර ගමේ ඉඳලා ආවේ මට දැන් මේ ඔලිව තෝන්තු වෙලා යන පාර දන්නේ ගෙදර යන පාර කියලා. එතකොට මේ ගංගායනේ තියෙන ගහක් ගස් ගම් යුර මේ පැත්තේ ගස් වර්ගයක් තියෙනවා. ගස් වලට එහා පැත්තෙන් පේනවා ගඟේ මේ ගඟෙන් එහා පැත්තේ අඩිපාරක්. එච්ච කියන උඹට අර පේනවාද ගහට උඩින් ගඟේ එහා පැත්තේ අඩිපාරක් තියෙනවා. උනේ අඩිපාර දිගේ තමයි ඔය ඔබ කියන ගමට යන්නේ කියලා. අනේ මේ මාසේ කකුල් දෙක අල්ලවෙදලා බොහොම ස්තුතියි කියලා මේ මාසේ දැන් ගහට උඩින් යන්න හදනවා. ගහට උඩින් යන්න හදනකොට ඒ ගිහිල්ලා ගිහිල්ලා දැන් ගඟ පැත්තට අත්තකට යනකොට අත්ත පාත් වෙනවා. අත්පත් වෙනකොට මේක යටින් අලියෙක් අරගෙන මිනිහෙක් යනවා. ඊමෙත ගායකන අනේ පිං ඇති හාමුදුරනේ මහත්තු මට හරි කරදරයක් වෙලා තියෙනවා. මේ අනේ මාව බාව ගන්න මේ පාර කිව්වේ මෙතනින් මේ බහන්නකො මෙතනින් එහාට යන්න පාරකුත් නැහැ. දැන් මං ගඟට පාත් වෙන්නේ. ඒස අලිකාරයගෙන පොඩ්ඩක් හිටපන් කියලා අලිකාරය නැගලා මිනිහා කියන ඉතින් දැන් පැනපයි. අනේ කොහොම පයින්දද මට එච්චර බෑ කියලා. එතකොට ඊට පස්සේ මෝ කියන ඔයා හිටගෙන මාව බාන්න කියලා. අලියා හිටගෙන අලියා උඩ මෙයා හිටගෙන. ඉඳගෙන ඉන්නකොට මෙයා නැගිට්ටට පස්සේ අර යක්ෂයා අර උඩ ඉඳගෙන මේ මොකද්ද අඬහැරයක් පාන ලස්සන සින්දුවක් කියනවා. දැන් උඩ ඉන්න මම. ඒකට මම උඩ පනිනකොට අලියා යනවා. ඊට පස්සේ අර මිනිහයි දෙන්නම ගඟට වැටලා මැරෙනවා. මම ගෙදර යන්න පාර මත නැගෙච්චාම වෙන වැඩි. අපිට වෙලා තියෙන්නේ අපි ඇත්තටම අපි හැබෑනි වහන මොකක්ද කියලා දන්නේ ඒ සිග මේ දලයි ලාමතුමා අහනවා ඒ කොන්ෆරන්ස් එකේදී හොඳම නියුරෝ සයන්ටිස්ට් ඇත්තටම රිචඩ් ඩේවිඩ්සන් ගෙන් අහන්නේ. එයා MRI ස්කෑන් එකට දාලා මිනිසුන්ගේ මානසික අසහන කියන කට් එකේ එක එක එක එක සර්කිට්ස් වැඩ කරන හැටි පෙන්නනවා. දැන් තමයි හරි ඉරි ෆැසිනේටඩ් හරි ආසයි. ඊට පස්සේ මෙයා අහනවා කවදාකවත් ලෙඩක් නැති කෙනෙක් මේ මැෂින් එකට දාලා නැද්ද කියලා. අරුට කලන්තය හැදෙනවා. මේ මැෂින් එකට කවදාකවත් ලෙඩ නැති කෙනෙක් දාලා නැහැ. මැෂින් එක හදලා තින්නෙත් ලෙඩ තියෙන එකෙක්. දාන්නෙත් ලෙඩ තියෙන එකෙත් ඉන්ටර්ප්‍රිට් කරන්නෙත් ලෙඩ තියෙන එකෙත්. ඊට පස්සේ අර එයා රිචඩ් ඩේවිඩ්සන් වෙන්න ඕනේ. එයා කියනවා ඉතින් අපිට තියෙන හැම ඉමෝෂන් එකක්ම ලෙඩක් නේ. අපි ඔක්කොමලා ඉමෝෂනල් නේ. ආ සාරි එතකොට දලයිලම දෙනවා. මං හිතන්නේ කරුණාවත් ඉමෝෂන් එකක් හැබැයි ලෙඩක් නේ. කරුණාව කියන්නේ ඉමෝෂන් එකක්. ලෙඩක් නෙවෙයි කියලා. ඊට පස්සේ ෂෙඩියුල් කරනවා බුද්ධානුස්සති කරුණා මෙත්තා ආනාපාන සති විපස්සනා කරලා ඒක මැෂින් එකට දාලා බලන්න. පුදුමාකාර වෙනසක්. භාවනා මැෂින් එක ඇතුලේ භාවනා කරද්දී MRI ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකක් ගත්තාම සම්පූර්ණ වෙනස්. ඊට පස්සේ රිචඩ් ඩේවිඩ්සන් කියනවා කොන්ෆරන්ස් එකේදී පෙන්වනවා දලලන්තුමාට කවදාකවත් වෙස්ට් එකේ වෙලාවම නැති වැඩක් මේ. ලෙඩක් නෑ නෙවෙයි. ඒකට පොසිටිව් ගිය වෙලාවක MRI ස්කෑන් එක දෙවෙනි වෙලාවේ. ඉතින් මේ කියන්න දන්නේ අපි ඒ තරම්ම කන්ඩිෂන් වෙලා තියෙන. අපි ඉන්න පරිසරයට කන්ඩිෂන් වෙලා අපි මේ ගහන ගහන පදවලට නටලා අනුන් සන්තෝෂ කරන්න ගිහිලා අනුන් ගැස් වල ජීවත් වෙන්න ගිහිලා අපිට මුලමතක නැතිලා තියෙන තරම සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම පහ එකතු වෙලා වර්තමාන මොහොතට දැක්කොත් අපිට වෙනමම පිරිත් නූල් බඳින්න වෙනවා. සෙත්කවි කියන්නේ. සයිකියාට්‍රික් බෙහෙත් දෙන්න වෙනවා. තොවිල් නටන්න වෙනවා. අයියෝ අද්දීනේ මේ මොකද උනේ කියලා. සුදුතේනජිකේ ලස්සන ගෙනිලා ආයෙ ටිකක් ගේනවා ආයෙ ගෙනිලා ලස්සන කියලා ආයෙ ටිකක් ගේනවා ආයෙ ගෙනිනවා ගෙනිලා පේලා තියෙනවා ඔන්න ඔබ ගෙදර යන්නේ ඔය කොහෙවත් නෙවෙයි ඔය නිසා සද්ධාවෙන් ඵලයන් සීලකින් ඉඳගෙන ඵලයන් යන්න යන්න යන්න යන්න ගියාම බුදු මම ගිය තැනටම යන්න පුළුවන් ඇත්තටම මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් නොගියින් නැහැ නමුත් ඇතුලේ මේක රියැක්ට් කරනවා. ඇතුලේ මේක රිජෙක්ට් කරනවා. ඇතුලේ මේක කැමති නෑ. ඒක මේ වගේ පව කරන මට උතෙන්ට යන්න පුළුවන්ද? ඔච්චර ඉක්මනට යන්න පුළුවන්ද? මට දසපාරමිතා පිළිලද මට මේ හේතුක ප්‍රතිසන්දි තියනවාද කියලා අර එන අත්දැකීම වෙලා දන්නේ කා හොඳයි නොදන්නේ කාට වැඩිය කියලා අර අලුත් අත්දැකීම් රිජෙක්ට් කරනවා. ඒකට කියන්නේ fear of freedom, fear of unknown, එහෙම නැත්නම් fear of new. ඒක මනුෂ්‍යය තුළ තියෙන අනිවාර්යම ලකුණක් තමයි ඒ දන්න security එක තියෙන දන්න තැනක විතරයි කියලා හිතන්නේ. ඒ නිසා new phobia කියලා එකට වචනයක් හදලා තියෙනවා. එරික් ෆ්‍රොම් ලියලා තියෙනවා Fear of Freedom කියලා. අපිට නිදහස දීපු ගමන් අපි නිකම්ම දිය වෙලා යනවා. අපි ගෙදර මිනිස්සු අපිව ගණන් ගන්නෙත් නෑ, බැංකුව අපිව ගණන් ගන්නෙත් නෑ. කොතනක්වත් ගණන් ගන්න නැතුව ගියොත් ඊට පස්සේ මොකද? නිකමෙක් වෙයි බාටපත් වෙනවා. නිසා අපිට ඕනේ ගෙදර මිනිස්සු අපිට බොහොම සාදරයෙන් බැංකුවේ ලොකු පොසිටිව් බැලන්ස් එකක් තියාගෙන ඉන්ෂුරන්ස් කෝපරේෂන් ඔක්කොම තියෙනවා මාත් පොරක් තමයි. ඉතින් පපුව පිට දාගෙන V shape දාගෙන ඉතින් පපුව දාගෙන ඇවිදිනවා. මැරෙන මොහොත වෙනකොට අතේ තියෙන නරිවන්නම් පුරා පල්ලෙන් බහිනකොට පේනවා මේ එකක්වත් මොකුත් නැහැ. ඕන ආය ජීවිතයකට ආය අරුල්ම තැනකදී ආය ජීවිතයක් පටන් ගන්නවා. බුදුජානන්සේ පෙළ දෙන්නේ මේ පහම එකතු වෙලා ඒක එනවා කිසි කෙනෙකුගේ අධිකාරයක නෙමෙයි තියෙනවා මේක දරන්න විශාල පිනක් ඕන. විශාල පෞරුෂත්වයක් විශාල සෙල්ලක්කාර මනසක් ඕනේ. කිසිම කෙනෙක් මේ මේ වගේ තැනක ඉන්න කෙනෙක් ඒක නොදකපු කෙනෙක් නෙමෙයි තියෙන්නේ. ඒක තියෙන ෆෝබියා එකක්. ඒකට ඒක රිජෙක්ට් කරනවා අපේ හිත. ඒක පේන්නේ පැටලිලා වගේ. ඒක නිසා මේ ඉස්සර කිව්වෙකෙත් කිව්වා වගේ අර බංගේ දකින්න පටන් ගත්තාට පස්සේ හිතේ බුදුම ආශාවක් තියෙන එක බලන්න. අනවනත් ඒක දකින්න පටන් අරගත්තාට පස්සේ උගාකරට දැක හිතෙනවා මේ මොකක් හරි වැරදිලාද? එතන මේකට මොකද්ද දෙන්න තියෙන නම? මේකට මොකක්වත් නමක් බෑ. මොනම නමක් නැහැ. ඔය ඔය ෆෝමැට් උනාට පස්සේ තමයි නම වැටෙන්නේ. මේක ඩිකන්ඩිෂන් වෙලා බේසික් එනර්ජිස් වලට ගියාට පස්සේ නම් වෙන සේරම සංඥා ඔක්කොම ගලවලා යනවා. මේක විඳමනියක් තිනවා. ඒ විඳීම සැපට දාන්නත් බෑ දුකට දාන්නත් බෑ. සංස්කරණය කරන්නත් බෑ මේක. මොන දෙයක් කරන මේක තමයි හයි ස්පීඩ් එකෙන් දුවන්නේ. ඒතර විඥාණයට අප්සෙට් වෙනවා මම මොකද්ද මම නොවෙන දේ මොකද්ද කියලා. me and not me අතර බවුන්ඩරි එක නැති වෙනවා. ප්‍රශ්න එන්නේ එතනින්. ඉතින් ඒක දිහා ඒ වෙලාවේදී ඒ ප්‍රශ්න එන බව දැනගෙන මේ ට්‍රෙන්ඩ් එක කඩා ගන්න එපා. බලාගෙන ඉන්න පුළුවන් නම්. එයා විපස්සනා කරනවා කියන්නේ ඒක තමයි සුද්ධ අදහස. ඒකට ඒ පුද්ගලයා ගන්න ඒ කැපකිරීම ලෝකේ තියෙන විශාලම දානේ බවටපත් වෙනවා. විශාලම සීලේ බවටපත් වෙනවා. විශාලම සමාධි බවටපත් වෙනවා. විශාලම ප්‍රඥා බවටපත් වෙනවා. ඉතින් එහාට තමයි අතර විපස්සනා පටන් අරගන්නේ. මේ ඉතින් දොරට එලිපත්te තියාගෙන ඉන්ටර්වයුව කරන වෙලාව. සම්මාස ඒ වෙලාවට සමාහාරට ඉඳගත්තු ගමන්මත් එහෙම වෙනවා. එතකොට හිතනවා අපිට මේ ආනාපානසතිය බලන්නේ නැතුව එතෙන්ද ගියේ ඒක වැරදිද කියලා. ආපහු දුවගෙන යනවා ආනාපානෙට. ඒක වැරදි කියලාත් ඒ කියන්නේ ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ මේ තරම් ගැඹුරක් ඔය ආවට ගියාට ගමේ පොලේ කඩේ තියෙයි කියලා හිතෙන්නේ නැහැ. අපි යන්නේ මේකට සුපර් මාකට් එකටම ගිහිල්ලා මේ Yahoo එකට report කරලා තැපෑලෙන් ගෙන්දන්න වෙන එකක් කියලා. තමන්ගේ ගෙදර කියන එක තමන්ගේ ගෙදර. ඒකට mood එකක්, ඒකට ආනපානය මොකක්වත් ඕනේ නැහැ. ඔක්කොම tools විතරයි. ඒ මේ ඒ දවසල එක්කෙනෙක් කියනවා මේ සුනාමියකට අහුවෙලා බේරිච්ච හැටි. ඒ සුනාමියට වාහනේ ගසාගෙන ගිහිල්ලා ඒ වෙලාවේදී 100න් ඉඳලා මේ ස්තුති වෙලා බේරුණයි කියලා. ඉතින් බොහොම මේ ඒ වටිනාකමක් තියෙනවානේ. ඒ සුනාමියට අහු වෙන්නේ නැතුව හිටපුවම කොච්චර වටිනාකමක් තියෙනවද? අහු වෙලා ගහංගට දාලා බේරෙන එක ලොකු දෙයක් තමයි. ඉතින් ඒ අහුවෙච්ච නැති මනසට කිසි කෙනෙක් වටිනාකමක් කියන්නේ නැහැ. ඒක කියන අපේ ගෙදරට ආවලු මේ බෝන් again මිෂන් එකක් ඇවිල්ලා කිව්වලු මාත්‍ය බුද්ධාවෙන් බව දන්නේ නැවට අපේ යුතුයකම අපි ඉෂ්ට කරන්න ඕනේ කරුණාකරලා මගේ දේශනාවට අහුන් ගන්න. ඊට පස්සේ වැඩක් වෙන්නේ නැහැ. මම මගේ නමයි මගේ ආගමයි මගේ භාෂාව වෙනස් කරන්නේ නැහැ. නෑ ඒකට මහත්තයට ඒක මම දන්නවා. ඒකට මේ අපේ අපේ යුතුයකම අපි ඉෂ්ට කරන්න කියලා. ඉතින් අවුණු කම්පාවෙන් අහගෙන හිටියා. මේ අහගෙන ඉන්නකොට මෙයා කිව්වලු මට මේක උනේ මේකයි. මම අපේ ගෙදර උඩ තට්ටුවට තරප්ප වෙලේ නගිනකොට ඒ තරප්පේ දිර්ලක වෙලා තියෙන පඩි හතරක් පහ කරන තරප්පේ කඩාන වැටුණා. අනේ දෙයයන් ආංශේ නොහිටියානම්. ඒ කාන්තේ මම කොන්ත කැඩුවා. මට පුදුම විශ්වාසයක් තියුණාලු දෙයයන් නැහැ තමයි මම එදා බේරුවේ කියලා. ඉතින් මේ ඇවිල්ලා ඉන්න දෙයයන් නැහැ ඇයි නැග්ගුවේ තමුසෝතෙන් කියලා. ඊනාදේ කියන්නේ නැගින්න එපයි කිය. ඉතින් කරුණාකරලා යනවයි කිය. ඉතින් අපි හරිය කැමති මේ වීරයෝ වීරකම් කරලා වැඩ පෙන්වන දකින්නකොට එතෙන්ටපත් නොවි ඉන්නේ ඊට වැඩි වීරකමක්. යසිර සත්‍යයටපත් නොවි ඉන්න පුළුවන් නම් අමාරුවටපත් වෙලා බේරෙනවට වැඩි කොච්චර හොඳ ලෙඩ වෙලා සුව වෙනවට වැඩි කොච්චර හොඳ හෙදකමට වැඩි කොච්චර හොඳ වෙදකම. අපිට වෙදකම හෙදකම පාළු වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන අවිධානක ශිල්පකින්ම ගන්න ඕනේ, සමීකරණකින්ම ගන්න ඕනේ, දුකෙන්ම ගන්න ඕනේ කියලා අපි ආගයන් ආඩම්බරයක් දීලා තියෙන නිසා ડોક્ટર ෆර්නෑන්ඩෝ මට ගන්න කිව්වා මේ සත්‍ය මේ තරම්ම සරලයි අදාහ ගන්න බැරි තරම්. ඒ තරම්ම සරලයි, ඒ තරම්ම නහයට තියෙන. නමුත් මනුස්සයන්ට ඕනේ මේකට විශාල සමීකරණ හදන්න, විශාල සංවිධාන හදන්න, විශාල ආගම් හදන්න, විශාල ව්‍යාපාර හදාගෙන මං විතරයි මේක දන්නේ. මයි ළඟට ඇවිල්ලා ටැක්ස් කියවපන් නැත්තම් කාටවත් බෑ කියලා මේකම වවාගෙන කණ්ඩායම්. සත්‍යයේ කිසිම මායින් කිරිලක් නැහැ. මුලදී මුලදී ඇත්තට අමාරුයි. නමුත් භාවනා කරන්න යනකොට අහන්න පුළුවන් කොයි වෙලාවෙද ජීවිතේ සතිය පවත්වන්න බැරි කිය. කොයි වෙලාවෙ සත්‍ය පාත්තන්න බැරි. ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් කොයි කොයි මොහොතේ සත්‍ය පාත්තන්න බැරි කියලා බැලුවොත් එහෙම ඒකට එන්න අපි කොච්චරක් මහන්සි වෙලාද වෙන්නේ. ඉතල සත්‍ය කියන එක දන්නේ නැහැ. ඒකල වරද්ද වරද්ද වරද්ද වරද්ද ගිහිල්ලා එහෙම ඉඳලා සත්‍ය වර්ධිනවයි කියලා හිතන්නේ. එහෙම ඉඳලා අපිට පේනවා ඔය කොච්චර කෙරුවක්වත් මම ඇසින් වරද්දා සිද්ධ වෙනවා. එතකොට යාර කනගාටු වෙනකොට අර පාද කෙනෙක් කියලා තියෙනවා. ඉස්සල්ලා උඹ as a sentient being try to get spiritual experience. So it is very colorful, very novelty, very good to have first glimpse of the spiritual treatment, uh, experience here. After a while, you become a spiritual being. Once in a way, you find human experience. That's the only thing to experience that you are human. So welcome that. everything happening. Once in a way, there are some mistakes that indicate ah, you are still a human. That is just indication you are human. That's why Buddha says, I am not a Brahman. I am not a Gandharva. මම මිනිස්සෙක්. මිනිස්සෙක් වෙන්න. ඉතින් අපි ළඟ දාඩිය ගඳ ටිකක් අහන්න ඕනේ. පරදින්න ඕනේ. පොඩ්ඩක් ඉන්ටර්නෙට් පොඩ්ඩක් වලියක් යන්න ඕනේ. ඒක නැතුව පිච්චර් එකක්වත් වටනකමක් තියනවා. පිච්චර් එක උනත් ඔය ක්ලාසික් ෆිල්ම්ස් එම් බලන්න වැඩක් නැහැ. මේක ෆයිට් එකක් තියෙන්න ඕනේ. ඒකත් නැති කරන්න හදනවා අපි. ඒතර කිසිම ගන්න දෙයක් නැහැ නිකන් බතෝල මාළුවා. ඔතන උඹලකට ටිකක් තියෙන්න ඕනේ. අනම්මනම් ටිකක් තියෙන නිසා මේ හැම වෙන හැම මිස්ටේක් එකකම ඉන්ඩිකේෂන් එකක් තියෙනවා. ඒකට මතක් කරගන්න ඔබ නටන්න හදන්න එපා. ඔබ මිනිස්සේ. සත්‍ය වෙනම කතාවක්. වැරදි අඩු වෙන එක වෙනම කතාවක්. නමුත් වැරදි නැතුව නම් ඉන්න බෑ මේකේ. ඒ නිසා ඒකත් හතරෙන් බාර ගන්න මේ මනුස්සකම. ආයේ මේ ස්පිරිචුවල් ලයිෆ් එකට යන්න බෑනේ. ස්පිරිචුවල් ලයිෆ් එකට මේකත් බාරගත්තා කියුවාම. නම් පුදුමාකාර පොඩි ළමයාකටත් තියෙනවා ඒ දැනුම කාටත් තියෙනවා හැම කෙනෙක්ම ජීවිතේ හරි මීනින්ග්ෆුල් එකකට. හැබැයි මට පේන්නේ එහෙමයි. එයා පිළිගන්නවද නැද්ද කියන්න දන්නේ නැහැ. Tamanne හිතා ගන්න පුළුවන්. සතිය පුරුදු කරාට පස්සේ උලේ හිටිය සතිය පිටවන්න පුළුවන්. පිලේ හිටිය සතිය පිටවන්න පුළුවන්. යනකොටමත් හිතින්න පුළුවන්. සමහර වෙලාවට සුදු ඇල් කිරිපැන් වතුරේ නාලා සුදු ඇඳුමක් අඳගෙන සිල් අරගෙන බුදු වන්දනා කරලා ඉඳගත්තා සතිය නොතු වෙන්න පුළුවන්. ඕනෙම කෙනෙකුට පුළුවන්. රහතන් වහන්සේ නමකට උනත් පුළුවන්. මේ යා දන්නවා ඉතින් මෙව එහෙම තමයි එනවා යනවා කියලා. අපිට ප්‍රශ්න තියෙන්නේ ඇයි මේ අද මොකද්ද මේ පෙර දිනයක මා ඇරගිය ඔබ නපුරුම නපුරු දිනක ඇයිදෝ යලි ආවේ කියලා හින්දතේ. මලකද නොසිතූ දවසක ඇයිදෝ අලියාවේ කියලා මොකද පරණ එකක් කරේ. මම ඒක කටපාඩම් කරන හිටියම මේ කට්ටිය කියන නරක වෙලාව මට එන්නේ නැහැ මේක. මා හැර ගියෝබ නොසිතූ දිනයක ඇයි දෝ යලි ආවි. ඇයිද යලි ඇයි ඇයි ආවෝ ආයි. ඔව් ඒ කියන්නේ සතිය ඇවිල්ලා මේ ඇවිල්ලා. අයගෙන් අහනවා ඇයි ආවේ කියලා. ඉඳගත්ත ගමන් ඇවිල්ලා. <laughs> නපුරු දිනක. සතියට යන්නේ යන්නේ. ගෑල් ළමයෙකුට වගේ. ඒක දන්නේ නැති කට්ටිය තමයි ලවස්ලා කියන්නේ. ඈ? අයියෝ මම ඒ දවස්වල එන්න එන්න කිව්ව එක එක්කත් ආවේ නෑ. යන්න යන්න කියන මොන විදියෙන් අකෝල්ල ගුලියවා. හැබැයි වයස වෙරයි වෙලා තියෙන්නේ දැන් 62යි මට වයස. ඉතින් ඒකකොට ඒක දැනගත්තයි කියලා වැඩක් නැහැ. වයසක් නැණි ආදරේ කරන්න. ඈ? ආදරේ කරන්න වයසක් නැහැ. ඒ ඒ ඒක උනාට දැන් වෙලා තියෙන දැන් මේ එන්න හදනකොට දැන් කරදරයක් වෙනවා. ආට් එක ෆෝමියුලා එක දැනගන්නකොට කරදරයක් වෙනවා. අපි යන ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ අද සක්මන් භාවනාවේදී මට තේරුණා උකුළු ඇටේ සිට පහළට ඇඟිලි දක්වා මූව් වෙන හැටි. එය තව කිහිප මූව්මන්ට් වලට කැඩී පෙනේ. රූපලයක් මූව් කරනවා වාගේ මම කරන මම කරන දෙයක් නෙවෙයි විදියට. ඊට පසු හරියට කයට ඉඳගත් විටම මාගේ ශරීරයේ අංශු වගේ පෙනෙන අතර ඒවා විග්‍රහයෙන් චලනය විය. ඒ මිනිත් ඒ විග්‍රහයෙන් විග්‍රහයෙන් චලනය විය. වේගය. ශීඝ්‍රයෙන් සීක්‍රේ. ඒක තියෙනවා. එයා මේ සීක්‍රේ වෙන්න. එයා මිනිත්තු 15ටත් 20ටත් අතර කාලයක් ගත විය. මට ආනාපාන සතිය පටන් ගැනීමට නොහැකිය. ඒ මට හුස්මක් දැනුනේ නැති නිසා. කරන්න බැලුවත් බැරි විය. එතනත් මමවත් මිනිහෙක් නැති වගේයි තේරුණේ. අංශ වලින් සැදෙන රූපයක් චලනය වනවා විතරයි. කාලය ගියාට පසු යන්තමින් සියුම් හුස්ම රැල්ලක් අල්ලා ගන්න පුළුවන් විය. ඒ විට පොඩි ආලෝක ආලෝකයකුත් තිබුණා. මෙහි ඇති ධර්මතාවය කියා දෙන්න පෙරුවන් පිහිට. මේ වයර් මාරු වෙලා නේ තියෙන්නේ. ලක්මණයෙන් පටන් අරගෙන පරියන්කයට ගිහිල්ලා. අරයන් ආවා. පරියන්කට ආවම කියලා පසු පරියන්කයට ඉඳගත් විට. ආ එහෙම තියෙනවද? ඒ ලියලා තියෙනවද? ආ එහෙනම් වයර් මාරු වෙලා නැහැ. දැන් පළවෙනි එක කියනකොට මට මතක් වුණේ අපිට භෞතික විද්‍යාව උගන්වනකොට කරලා තිබුණා මේ ලම්බ කැට වගේ පීලියක් එල්ලලා තියෙනවා බෝල හැම එකක්ම එක ටිකට ගෑවෙන්න එල්ලලා තියෙනවා. මේ බෝලේ ඇදලා අත ඇරපුවාම මේක වැදිලා ඒකට ගිහිල්ලා ඒකෙන් ගිහිල්ලා ඒකල අන්තිම බෝලේ ඩක්කාල විස්ථාපනය වෙනවා. ඒක කරලා පෙන්නන බල සම්ප්‍රේෂණය පෙන්නනකොට. ඒක ඒක පෙන්නන කෝච්චි පෙට්ටියක කෝච්චි පේලියක කෝච්චි පෙට්ටි පේලියට පිටිපස්සෙන් ගලා එන්ජින් එක ගහපු ගමන් ඒ දඩදඩස් දඩදඩස් දඩදඩස් දඩදඩස් දඩදඩස් කාලේ පෙට්ටියෙන් පෙට්ටියට පෙට්ටියෙන් පෙට්ටියට බලේ සම්ප්‍රේෂණ අන්තිම පෙට්ටිය දක්වාම යනවා. ඒ ඒ බල සම්ප්‍රේෂණේ න්‍යාමයේ තමයි පොළොව මෙහෙම විදුඹ මෙතනින් තියෙනකොටම ඒ විදුඹේ ශක්තිය ගලලු කරට ඇවිල්ලා වල්ලු කරෙන් ධනිෂ්ට ඇවිල්ලා ධනියෙන් උකුලට ඇවිල්ලා උකුල දිගේ කොඳුරට පෙරේ දිගේ මේ අට්ටස් කසේ රුකාවට ගිහිල්ලා ඒකත් ඔළුව පොඩ්ඩක් හොල්ලලා නැතර කරන තමයි මොලේ දන්නේ මම බර තිබ්බයි කියලා. ඒ හැම දෙයක්ම මෙතනින් වෙන හැම ක්‍රියාවකම රසායනික ක්‍රියාවලියක් මගින් හෝ භෞතික ක්‍රියාවලියක් මගින් මොලේ දන්නවා. මොලේට ෆීඩ්බැක් එකක් යනවා. ඒක විස්තර කරනවා ඒ හැම බර තියෙනකොට වෙන පුංචි චලනකින් හැම ශෛලියක්ම මෙහෙම මෙහෙම වෙලා යනවා. ඒක තමයි වසාතර බාහිර තියෙන බාහිර තියෙන වසා ලේබලින් ඇතුළට පුංචි කඩදෙනක් කියලා හෙල්ලා තාගෙනවා. හැම ඉන්ද්‍රියක්ම හෘදේ වස්තුව එක පොඩ්ඩක් මෙම ගැස්සෙනවා. ඒ හැම එකක්ම ව්‍යායාම වෙනවා. ඒක නිසා ඒක භෞතිකව ශරීරයේ සිදුවෙන මේ ක්‍රියාවලියකින් හැම ශෛලයක්ම හැම නියුරෝන් එකක්ම හැම හැම වෙලාවකම මොලේ දන්නා වෙන දේ. ඉතින් මේක මේ පෙළලා තියෙනවා ඉස්සලා කියනවා ධනිස් කකුල දිගේ පෙන්නවා කියලා. පස්සේ උඩටම යනකම් පේනවා. ඉතින් ඒකෙන් පේන්න තියෙන්නේ මෙව අපි වෙන් කරලා සැලකුවාට ඔක්කොම එකට සිද්ධ වෙන්නේ හැම ක්‍රියාවකදීම ඒවා පිළිබඳ රෙකෝඩින් සිස්ටම් එකක්. එහෙම නැත්නම් සංඥා අරගෙන ගිහිල්ලා ප්‍රොසෙස් වෙලා මම මැරිලා නැහැ මට නිින්ද ගිහිල්ලා නැහැ මට සීනත් වෙලා නැහැ කියන එක ප්‍රූව් කරනවා. හැම ක්‍රියාවකින්ම ප්‍රූව් කරනවා. නැත්නම් අකිරියමුත් ප්‍රූව් කරනවා. අකිරියම් ප්‍රූව් කරන එක තමයි ඉන්ධන අඩුවෙන්ම දවන තැන. නමුත් ඒක අපිට හුරු නැහැ. බුදුජානනාංශ පෙන්වලා දෙන ක්‍රියාකාරකම් ඔක්කොම නැතර කරලා අකිරියේදී ක්‍රියාවක් කරන්න නැති වෙලාවේදී මම දැන් මෙතන පෙන්වන්න හැටි. ඊට පස්සේ අපිට එපා වෙලා කම්මැලිලා අත ගැස්සෙනවා. නැත්නම් අත එහාට මෙහාට කරනකොට ඒ හැම ක්‍රියාවකක්ම ඒ ක්වොලිටි එකයි ක්වොන්ටිටි එකයි දෙකම මොළයට මෙසේජ් එකක් යනවා. ඊට පස්සේ මොලෙන් ඊට පස්සේ ආපව කරනවා ඒක කරන්නද එපාද ඔක්කොම මේ සිස්ටම් එක නේ ඒක ඇත්තටම මගේ පාලනේ නෙවෙයි වෙන්නේ. ඒ ඔක්කොම අපිට මේ පරිණාමයේදී හම් වෙච්ච මේ ඥානගතව හෝ කර්ම රූප ලැබිච්ච දේවල්. නමුත් ඒ මතට අපි කළ හැකි ටිකක් තියෙනවා. අපි මේ කළ හැකි ටිකේ ඉන්න තාක්කල් මේ කෙරෙන වැඩ ගැන කවදාකවත් අවධානයට යන්නේ නැහැ. ඒ නිසා භාවනාදි කරන්නේ කරන වැඩ නතර කරලා කෙරෙන වැඩට යනකම් අව ඒක කියනවා අනායාසයෙන් වැඩේ යනකම් යන්න අරින්න කියනවා. ඒ කියන්නේ අපි සක්මන් කරන තාක්කල් සක්මන් භාවනාව වෙන්නේ සක්මන වෙන්න අරින්නුනේ ඒක ඔට්ලොසු බට්ට පැද්දෙනවා කොහේ යන්න පටන් ගන්නවා පුරුදු තැනක ස්වභාවයෙන් යන්න ගියාම ඔන්න අර කරන දෙයට තියෙන අවධානය ඉන්සිග්නිෆිකන්ට් වෙනවා කරන දේ පේන්න පටන් ගන්නවා ආශස් ප්‍රසාසදී කිසිම කායික ක්‍රියාවක් කරන්න එපා හුස්ම ගන්නවත් එපා ගැනෙන්න අරින්න. එයා බලන්නේ. එතකොට පේනවා මේක කිසි කෙනෙකුගේ ඥානයකට හෝ පිනකට හෝ ඇට්‍රිබියුට් කරන්න බෑ මේක ස්වභාවයි. ඊට පස්සේ බලනකොට පේනවා මේක එහෙම ඒකට හිත දාලා බලන්න හිටියොත් මම දැන් මෙතන ඉන්නවා කියන අත්දැකීම මේ මම මේ මම නොවේ කියන සීමාවක් නැහැ. කොහොමඩක්වත් නැහැ. අද ගැටි ගත්තම් අපිට මේක කය පේනවා. එතකොට අවධානය පිටතට යනවා. ඇතුළට ගිහිල්ලා බලන්න මේ හොඳට පටල වෙනකම් පදන් වෙනකම් ඉඳලා මම දැන් මෙතන ඉන්නවා කියන අත්දැකීමේ මේ මම me and not me අතර වෙනසක් නැහැ. ඒක දැක්කොත් බය හිතෙනවා. ඒක එච්චර දුර යන එකක් නෙමෙයි. මෙතන තියෙනවා මේ කම්පන චංචල වගේක්, එළිය කම්පන චංචල වගේක් තියෙනවා. අපි මේ මේ hypothetical border එකක් දාගෙන තියෙනවා. මේක මම මේක මම නොවේ කියලා. ඊට පස්සේ මේ මම කියා ගන්න දේ මම නඩත්තු කළ යුතුයි කියලා වගකීමක් පටව ගන්න. ඒ බලනකොට මේකේ අරකේ කිසිම කෙනෙක් නඩත්තු කරන්න ඕන දෙකම වැඩ කරන්නේ එකම ভাইබ්‍රේෂන් එකේ. එතකොට තමයි මර්ජ් වෙන්න පටන් ගන්නවා. සබහා ධර්මයත් එක්ක තමයි මර්ජ් වෙනවා. අතීත අනාගත වර්තමාන මර්ජ් වෙනවා. ස්පේස් මර්ජ් වෙනවා. මර්ජ් වෙනාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා. මේ ක්‍රියාවලියේ කෙරුමක් නැහැ. අධිකාරියක් නැහැ. පාලන ශක්තියක් නැහැ. හැබැයි අත්දකින්න පුළුවන් 100ක්. ඉතින් ඒක තමයි පටන් ගන්න ඕනම කෙනෙක් බහන පටන් ගන්න ඕතනින්. ඔය එන දිග ගවුමක් ගිහිල්ලා නිවන් දකින්න කියන්නේ ඕක තමයි. ඒ නිසා මුලත් ඔච්චරයි භාවනාවේ මැදත් ඔච්චරයි භාවනාවේ අගත් ඔච්චරයි භාවනාවේ. ඉතින් කවුරක්වත් මේක අර මේ ඉඳගත්ත ගමන් මම දැන් මෙතන කියන එක පෙන්ුණට මේකේ කිසි ගැඹුරක් දකින්නේ ඒගොල්ලෝ හිතන්නේ මොකක් හරි වැරදිලා. මේක අත්දැකීමට ලක් කරන්න මට අරමුණක් ඕනේ, නිමිත්තක් ඕනේ, සංඥාවක් ඕනේ කියලා බුදුරජාණන්සේ දෙනවා. ඊළඟ කෙනා සංඥා හුත්තටම ස්ටඩි කරන්න. ඒක සීතුරු ගියාම ආයෙත් අතෙන්ටම තමයි එන්නේ. ඉතින් එතන ගියාට පස්සේ ඒ යෝගාවචරයට ඉරියව්වක් වෙලාවක් කලාවක් තැනක් නොතැනක් මොකක්වත් නොහොයන්න බෑ. තිබුණාට ඒකේ තියෙන ඉම්පැක්ට් එකක් නැහැ. එයාට තියෙන ඕනම තැනක be at home. That will become the second nature. Second nature වුණාට පස්සේ අවශ්‍ය නම් ටයිම් ටේබල් එකට වැඩ කරන්න පුළුවන්. ඕව නැත්තම් ඒ ටයිම් ටේබල් කඩන්න යන්න එපා කියලා තියෙනවා. ටයිම් ටේබල්ට වැඩ කරන්නයි කියලා තියෙනවා. එතකොට ආදර්ශයකුත් ඉදිරිය වෙනවා. Tamanට confidence එකකුත් එනවා. ටයිම් ටේබල් කැඩුනයි කියලා කනගාටු වෙන්නත් බෑ. ඉතින් ඒක තුම්පලක දඩ ඔය ධර්ම සාකච්ඡාදී මතුණා. හොඳයි. නමුත් ඒකේ හැම එකෙදීම ඉන්ටර්ප්‍රිටේෂන් එකක් ඉල්ලනවා. ඒ මොකද ඒක තාම සැකයි. ඒ ඒකට අනුකම්පා කරන්න. සාමාන්‍යයෙන් කන්ඩිෂන් රිෆ්ලෙක්ස් එකක් කියලා තියෙනවා. සමාන රිෆ්ලෙක්සස් මේ පල්ලෙහාම දෙයට නිර්චන එකේ උදාහරණයක් තියෙනවා. අනිත් ඒවා පල්ලෙහාම යනවා. දැන් අපේ ඇතුලේ තියෙනවා වක්කරිය ගට් එක ආවමවා ඒව එන රිෆ්ලෙක්සස් අපිට තේරෙන්නවත් නැහැ නමුත් ඒක ශරීරයෙන් බලා ගන්න. මේ කවුරු හරි පුරුදු වුණ තැනකට ගිහිල්ලා කාලයක ගොඩක් කල් ගිහිල්ලා කාර්ක ස්ටාර්ට් කරලා යනවා වෙන තැනකට. ගිහිල්ලා බලනකොට අපිට මොකද ඒක කන්ඩිෂන් වෙලා ඒක ඇත්තට මේ ස්නායු ශල්‍ය විද්‍යාවේදී එහෙම කතා කරලා කියනවා ඇබ්බැහි කියලා සාමාන්‍ය ලෝකයේ කෙලෙස් වාසනා කියලා જાතියක් බුදුරජාණන් සඳහලා දීලා තියෙනවා. ඒක ඔක්කොම අපේ තුලින් ක්‍රියාත්මක වෙනවා. යම් ප්‍රමාණයක් තියෙනවා සත්‍යයෙන් කරන්න පුළුවන් හැටි. යම් ප්‍රමාණයක් තියෙනවා අපිට අපේ ඥානගතව ලැබිච්ච දේවල්. යම් ප්‍රමාණයක් තියෙනවා අපිට කර්මානුරූපව ලැබිච්ච දේවල්. ඒ ඔක්කොගෙම මේ සාමාන්‍ය ජීවිතයේදී ටිප් ඔෆ් ද අයිස්බර්ග් වගේ මට කළ හැකි දේවල් වලින් තමයි අපි කක්ක කරගන්නේ. මට කරන්න පුළුවන් හරි අධ්‍යයක් තියෙනවානේ. ඒ දේ හරහා තමයි සියලු කර්ම රැස් වෙන්නේ. ඒ දේ හරහා තමයි සැප දුක් ඔක්කොම තියෙන්නේ. ඊට පස්සේ 190 ගානක්ම සිද්ධ වෙන්නේ මේ සාමාන්‍ය ඒ න්‍යාය ධර්ම වලට යන දේ. කර්ම න්‍යායමට, චිත්ත න්‍යායමට, වෘත්ති න්‍යායමට, බීජ න්‍යායමට. ඒ න්‍යායම ධර්මයේ බුදුහාමුදුරන්ටත් එකයි, දේවදත්තත් එකයි, මටත් එකයි. ඒකේ කිසිම වෙනසක් නැහැ. නමුත් අපි මේ පුදුම ඔබ්සස් වෙලා තියෙනවා මට කළ හැකි මම කියා ගන්න කොටස මහ මුළු එකටම වැඩිය ලොකු කරගෙන ඒකෙන් තමයි ෆ්‍රස්ට්‍රේෂන් එකයි වන්නප්මන්ෂිප් එකයි තණ්හාවයි self centered ගතියයි ඒක හැබැයි ජොලි වැඩේ ඒක තියෙන නිසා තමයි මේ ඔක්කොම තියෙන්නේ ඒක දිහා පොඩ්ඩක් බලවුවට පස්සේ පේනවා මේ කොච්චර ඉන්සිග්නිෆිකන්ට් එකක්ද මේ හයිලයිට් කරගෙන දඟලන්නේ මුළු අයිස්බර්ග් එක දන්නවනම් only the tip of the iceberg we can communicate අනික හරිය කොමියුනිකේට් කරන්න බෑ. ඒවා සබ්කොන්ෂස් තියෙන්නේ. ඒක යුනිවර්සල් සබ්කොන්ෂස් එක. කොමන් සංස්කෘතිය අපි ඔක්කොටම එකයි. ඒක නෙවෙයි අපි බලන්නේ. විනාශ වෙන්න තියෙන එක තමයි අපි බලන්නේ. ඉතින් එතන ඉඳලාම සෙක්ටේරියනිසම් ගැටුම්. ඒකේ ඒකට නියම ප්‍රොපෝෂන් එකට අඩු වුණාට පස්සේ කිසි ගණන් ගන්න දෙයක් නැහැ. හරි ඉන්සිග්නිෆිකන්ට් එකක්. අපි ළඟ වෙන අත්‍යර්ජි පවා හිතලා කරන දේවල් වලට සමාජ නීතියේ දඬුවම් තියෙනවා. බුදුරජාණන්සේ කර්මයට කියලා කියනවා. ඒ නිසා අපි ස්වභාවයෙන්ම හොඳ මිනිස්සු. ඒක බුදුරජාණන්සේ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා තියෙනවා. පබස්සර විදම්බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්ඛිරිට්ඨේ උපක්ඛිරිට්ඨං. කාල් මාක්ස් තුමා කිව්වා මිනිස්සු ස්වභාවයෙන් හොඳයි. පරිසරෙන් කන්ඩිෂන් වෙලා තියෙනවා. ඉතින් අපි පරිසරයට මෙච්චර සලකනවා මේ මේ කල්චර් එකට මෙච්චර සලකනවා මේ සිවිලයිසේෂන් එකට මෙච්චර සලකපුවාම තමයි නිකම්ම නිකම් කූඹිය කැපිටල් එක වඩපත්. පරිසරේ පැත්තකට දාලා කැලේකට ගියාට පස්සේ බෑ ඔය කිව්වට කරන්න අමාරුයි. ඒකයි වැඩි. මේක බලන්නේ මේ මේ නිවන ගේන්න බැරි බලන්න හදනවා ලන්ඩන් ඔන්න ඔන්න ප්‍රයත්න. තම්බි කන්ද ගාවට යන වෙනකොට කන්ද පෙරදි කියලා අහනම් තම්බි ගාවට ගෙනවා. තාතින. තාතින. අය ඉවර කරමු ඉවර කරමු අපි ගොඩාක් පැය කමාර කරලා තියෙනවා. කිසි කෙනෙකුට කතා කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මම විතරයි කතා කරන්නේ. මේ ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය ඉඳගෙන කරන විට හුස්ම දිශාතේ වී ගිය විට නිින්දට යන්න බලනවා. මම සතියෙන් ඉඳගෙන බලා ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? විනිවිද බලන්නේ කොහොමද? එකලොස් ආකාරයකට බලන්නේ මේ වෙලාවට. මට මේ විස්තරව පහදා දෙන්න වහන්සේට පෙරුවන් සරණයි. පැහැදිලි වෙයි. අර ওই ගත්ත ප්‍රයත්නය තමයි කරන්න තියෙන්නේ. තමයි දැනගන්න ඕනේ ඉස්සල්ලාම විචිත්‍ර තාකල් වර්ණවත් තාකල් හිත ඒකට ඇලි ගලි වාසය කරනවා. විචිත්‍රත්වය අඩු වෙනකොට නැත්නම් සංසාරේ කෙලස් තියෙන තාක්කල් තණ්හාව තියෙන තාක්කල් ආසාවෙන් බලනවා. කෙලස් ගෙවෙනකොට විචිත්‍රත්වය අඩු වෙනකොට අනිවාර්යයෙන්ම හිත ඒ දේ බලන්නේ නැතුව හැංගි ගන්නවා. ඉතින් අපි ඒක දන්නවා. ඒක තමයි නිින්දක් වෙනවා. මාට නිින්ද නෙවෙයි කියලා කියනවා. අන්න එතෙන්ට හයිලයිට් කරන්න ඒකට කියනවා හීන தත්ත්වය කියලා. ආනාපානේ හීන தත්ත්වය පේනව නැදකි. ඒක ගොරෝසු නෙවෙයි සියුම් தත්ත්වය කියලා කියනවා. නැත්නම් සමාජයේ අතීත தත්ත්ව තිබිලා ගෙවිගෙන ගිය தත්ත්ව. ඉතින් ඒක දැකගත්තේ නැතුව 11 ආකාරයේ මේ ටික දැක්කේ නැතුව අනපර දැක්කයි කියන්නේ. ඒ නිසා මේක වැරද්දක්වත් සීලේ අඩුපාඩුවක්වත් සතිය නැතිකමක්වත් අවුරුල් හුණියම් කරලවත් නෙවෙයි තමන් අනිවාර්යයෙන්ම ඊගා ස්ටෙප් එකට යන්න ඉස්සලා දෙන අභියෝගතා පරීක්ෂණයක්. ඒ නිසා එතෙන්දම හයිලයිට් කරන්න ඒක තමයි ලොකු සංස්කෘතික කියන්නේ එකම ක්‍රමය යෝගාචර තියෙන්නේ ලෑස් වෙලා යන්න. ඒත් වරදිනවා. නමුත් මේ ලෑස්තිලා යෑම නිසා ඒ වෙලාවේදී මුදාහරින්න ශක්තිය වගේක් ඉතුරු වෙනවා. ලෑස්තිලා යනවා කියලා කියන්නේ එක්සෝස්ට් වෙලා තියෙන්නේ. හිතාගෙන මම මේ කරන්නේ බලාගෙන ආවේ අන්න වැඩේ ආවද. මම දැන් මේ මේක දිහා බලාගෙන ඉන්න ඕනෑ කියලා කිව්වහම එතෙන්දි මුදාහරින ශක්ති ටිකක් එකතු වෙන්න පටන් ගන්නවා. ඒකෙන් තමයි ඒක අල්ලන්නේ. ඒක නතරවසක් ලෞකික ඥාන මොනවාද? ලෝකෝත්තර ඥාන මොනවාද? මේවා විපස්සනා ඥානද? චතුරාර්ය සත්‍ය අවබෝධයේ මේ ඥාන සියල්ලම ලැබෙනවා. සත්‍යයි සත්‍ය තියෙන ඇති හැටි දැකීම විතරයි ලෞකික ඥාන කියලා කියන්නේ මේ තියෙන world knowledge අපි ගන්න මේ භෞතික විද්‍යාව රසායන විද්‍යාව අනම්මන බාහිරය පිළිබඳ සියලු දැනීම ලෞකික ඥාන ආධ්‍යාත්මික ඥාන කියලා කියන්නේ තමන් පිළිබඳව රාගය ආපුවම කොහොමද ද්වේෂය ආපුවම කොහොමද මෝහය ආපුවම කොහොමද ආනාපානෙට ප්‍රසාසික කොහොමද ප්‍රසාසික කොහොමද මම කොහොමද දකුණ කොහොමද ඒ ඔක්කොම විපස්සනා ඥාන වෙන්නේ යම් ප්‍රමාණයකට සංවිධානය වුණාට පස්සේ ඒක විපස්සනා ඥාන කියන මට්ටමට යන්න පුළුවන්. මත ඒකේ නම දැනගත්තත් නැත්නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ වැඩේ යනවා. මේ ඔක්කොම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕන කම නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කර දෙන්න හදන්නේ මේ අපි විහිං දුක හදාගෙන විඳවන හැටි. ඊට පස්සේ ආයේ මේ මේ කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ? ගයක් කර ගයක් සාදානාදා සිටින්නේ ගෙන් ගියදා ගෙට ගිනිලා තැවෙන්නේ කියන එක දැනගෙන ගෙවල් හැදුවත් ඒච්චර ප්‍රශ්නයක් නෑ. දන්නවා මේ ගෙවල් කැඩෙනවා කියන්නේ. අන්න ඒ ටික විතරයි ਸਰවඥාන්සේ වගේ වෙන්නේ. ওই ලෞකික ඥාන, ලෝකෝත්තර ඥාන කියන දේවල් ලෞකික ඥාන කියන වැත්තටම ඒච්චර අගේ කරලා නෑ. ලෝකෝත්තර ඥාන මේ වැඩේ වෙනකොට අතරමඟදී හැදෙන මේ කැටලිටික් ඉෆෙක්ට් එකක් කරන් දෙන. එහෙම නැත්නම් වැඩේට අවශ්‍ය කරන උපකරණ ටිකක් වගේ. ඒව පිළිබඳව එච්චර දැනුමක් ශිෂ්‍යයතුරු නතුරුනට කමන්නේ. හැබැයි කියනවා මේ තමන් ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරනවා මේ අපෙන් දැනුමක් තියෙනවා කියලා. Venerable Sir, you mentioned the term choiceless awareness and willful action. Is evil good or bad? If a person takes a wrong action and afterwards realizes the mistake and wants to take the right view and right action, then isn't that person acting willfully taking control of his actions? presentation is not clear enough, so there is something to trying to tell, but very difficult to say. So this, with choiceless awareness, nothing to mention. Choiceless there, something other side. So this is about the will. And uh, will, whether you do willfully or not willfully, or in a involuntary, good and bad happens. So whenever it is happening to you, you are not worrying because something happened. It is not your will. It is not your volition, so you are safe. But if you know your mm, conscience going to say that I did it willfully, then you are answerable. And then, uh, if it is a wrong thing, uh, invariably you add the depression. But the Buddha mentioned, whether you do or not, willfully or not, things are happening. The selection of good and bad it's something volatile. That is what you decide or oh, what the people uh, convened, conventionally put into you, but in reality no good and bad. You are the person put good and bad, you are the person get crucified, you are the person get self-criticized. So you have to go beyond the good and bad, then you go to the good and bad, you can understand good and bad is necessary <clears throat> for the society to run for these conventional things to run. But that is not the only truth. There's yet another truth. Uh, so, whenever you do mistake and later realize that it's a mistake and analyzability is a knowledge. That knowledge only come by trial and error, only by the mistake. So, therefore, that mistake is not a mistake. It is something evolving. You understand. So, therefore, these are some kind of uh, blinks, sparks. So when such a thing happens, only you will understand there are two truths, conventional truth and the absolute truth, and one person can accommodate both. But the absolute truth is ever through your effort, never an accident. So therefore, whenever you keep on practicing when and where is possible, what ultimately do is that you are opening the, both the sides of your brain. Not only the left side, you are opening the right hemisphere and then you are ready to accept. Acceptability happen even your mistakes. You are ready to sympathize your mistake because most of the mistakes are result of cause, cause and effect relationship, if you are mindful. If you are not so, you think, I did personally, I did in a malice way, and therefore I must be punishable. I, am, I must be punished, and that is the punishment. That's your self-criticism is the punishment. With that only the judge is writing the statement, you are. So that is, you have to understand, you have to see happening things and doing things, conventional truth, absolute truth, and to discriminate them, the searchlight is, the flashlight is the mindfulness. So do all your day-to-day -day activities without discrimination, good and the bad, under the light of mindfulness. For that you must have choiceless awareness, of course. But when it is happening, you will first and foremost, you will reduce self-accusation. That is what you call uh, going, getting rid of frustration, getting rid of tension, getting rid of torturing, getting rid of burning nature. Otherwise, you are the main enemy to yourself. Michya panihitam chittam papyonam tatokari. Uh, wrong taken. If you, if you taken your view in the wrong way, you are the, the torturing person to yourself as an enemy to enemy. So therefore, leave everything. Try to straighten your view. That is the best and the most appreciable way of compassion to oneself. And if you are leaving that aside and try to do other things, uh, you are going from problem to problem, chaos to chaos. So therefore, choiceless awareness is necessary. But mainly this thing is uh, related with the conventional truth and the absolute truth. And uh, way out for that is ever mindful, as much as possible. Uh, um, just a question. Um, so if we're doing our daily activity, um, doing? Uh, carrying on with our daily activity, um, like a puppet, you said, like cause and effect um, ministry. So at some point we consciously um, make decisions and, uh, who's doing the thinking if someone else is pulling our string? Your English is not grammatical. He says you are doing day-to-day -day activities as a puppet. You are talking about the you as well as a puppet. Um, well, you know, at the beginning you said that we're just doing everything, like on cause and effect. No, I, I am telling it is the principle, but you can't do it. That is why you are suffering. So the Buddha gave that as a the theory. Everything is cause and effect, but you are trying to assimilate, accumulate, attribute it to the you. That is the mistake. That means you are not believing what the Buddha is telling. Of course that is true because that is your experience. So Buddha says take this as a uh, reference point, benchmark or pivotal point, keep it there and after doing analyze it and see have I done it, or something caused me to do it, happen. So when that happens, ultimately you find, from the beginning you had no that bad malevolent idea to do it. Some or the other it happened. Now you and the other party both knows it is wrong. And top of that you may be ready to apologize also. Then situation is socially, ethically finished. And you have to happen thousand and one times, you have to understand, things are happening according to these universal laws. You try to get the Superman position, no, I am doing. Then you are answerable, you are committing, you get, you get the due punishment. But e it is not easy to do away with the self-centered thinking. So do sometimes, sit, don't try to impose anything willfully, and just to see how many minutes I can just be. That's called just being. That is the main task in the meditation. Just being. That is the most difficult because we are such a manipulators. We are always poking fingers into the other things. Unwantedly. ultimately we call them as creativity, productivity, and give credits. And the, how do you call, uh, promote it. Buddha said that don't, he said don't do, try to do, do away with. He says experimentally, take little time out of that. Don't do anything. Only vigilantly observe what is happening. Uh, that is the way you can see. You have a chance at least to see whether it is something willful action or cause and effect. So who should the thinking? The thoughts, where do they come from? Thoughts. So from where the clouds comes from? From where the waves come comes, um, coming from? Water. There's a reason. There's a? Reason. Energy. So this is also energy. You can understand how the wave starts. You can see the end of the wave. But it start, never. Yeah. energy imbalance is there always. So it is in a flux. It's making. Whenever you are going to say that I did it, or it happened to me, and that is your wrong calculation, that's your wrong view. That's your self-centered calculations. Whether you are died or they are unborn, these waves are there always. Even if you enlighten, <laughs> nothing happened to the world. It's exactly the same. So that's why the Buddha says, I never fight with the world, but the uh, world is ever fighting with me. So, thought is the energy. Yes, any, everything from the absolute terms. පැය දෙකක් විතර බලනකොට අතර කෙනෙක් ගන්නවා නේද? තව කීයක් තියෙනවද? ඔය ඔය කියූප එක ඉවරද? ඔව් නෑ අවුත් හතරක්. එහෙනම් කියන්නේ කියූප එක ඉවරයි. කියූප කීයද කියලා. ආ එහෙනම් අපි මෙතනින් නැතර කරමු සීල දිනාගෙම අපි අනුකම්පාව ඉල්ලන ප්‍රශ්න හතරක් කල් තියෙනවා. අපි ඒකට හෙටට ඒක මේ අපි ඉල්ලා ඉන්න කලාකෝ මාත්‍යගේ කරපු ප්‍රශ්නය කරන්න තියෙන ප්‍රශ්නය පටලවා ගන්න එපයි. ඒ ටික වෙන් කර. හුඟක් වෙලාවට මට ඒක වෙනවා නිදාසෙනකොට ඒ නිසා ඒ ටික වෙන් කරගත්තාම හරියි.